චක්කුංච පටිච්ච රූපේ ච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මනංච පටිච්ච ධම්මේ ච උපජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ ච පස්ස කායා වේදිතබ්බෝ තීති යන්තං වුත්තං ඉදමේචං පටිච්ච වුත්තං ඉදං චතුත්තං තීති කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි මේ චක්ක සූත්‍රයේ හතරවෙනි චක්කයයි නැත්නම් හයේ කාරණාවල හතරවෙනි කාරණාව. ඒක නම් වශයෙන් කියනවා නම් ස්පර්ශයේ චෛතසිකයක් වශයෙන් කියන්න පුළුවන්. ස්පර්ශයේ ස්කන්ධයක් ස්කන්ධයක් වශයෙන් පංචස්කන්ධේ සඳහන් කරන්නත් පුළුවන්. ඒ සඳහා මේ ਸਰුවචන් වහන්සේ යෝගාවසරෙක් විසින් දත යුතු ආකාර පෙන්නලා හයක් තියෙනවායි කියලා පෙන්නලා හතරවෙනි වාටියට හතරවෙනි වාරයට පෙන්වන්නේ මේ ස්පර්ශය. එතෙන්ට එනකන් ඒ චක්කුංච පටිච්ච රූපේච ආදි වශයෙන් ආධ්‍යාත්මික ආයතන මෙව්වයි බාහිර ආයතන මෙව්වයි ඊට පස්සේ ච විඥාන කායා කියන විදිහට චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී වශයෙන් පෙන්නලා දැන් මේ කෑලි කෑලි හදපු එක එකට පුට්ටු කරලා මෙව කොහොමද ස්පර්ශය කියන චෛතසිකයට මුළු දෙන්නේ? මේ කොහොමද ඒකට පාදක වෙන්නේ කියන එක හතරවෙනි චක්කය වශයෙන් හතරවෙනි හයේ කාරණා වශයෙන් පෙන්වනවා. එහි ක්‍රියාවලිය ගත්තොත් චක්කුංච ආධ්‍යාත්මික ආයතනය පටිච්ච රූපේද චරූපේච ඒකට ඒ වෙනකොට මුලිච්ච වෙච්ච රූපේ පටිච්ච රූපේ කියලා කියන්නේ ඒ වෙලාවට මූණ දෙන්න රූපයත් එක්ක චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං රූපයක් මුලිච්ච වීම අනුවයි විඥානයක් පහළ වෙන්නේ එතකොට ඇහැට වර්ණ රූපයක් මුලිච්ච වෙච්ච වෙලාවේ ආපදාගත වෙච්ච වෙලාවේ මූණට මූණ ආපු වෙලාවේ ඒ දෙක නිසා උපපච්චති චක්කු විඥානං. එතකොට චක්කු විඥානය හට ගන්නවා. එහෙම නැත්නම් කලින් තිබිච්ච එකක් එතෙන්ට එනවා නෙවෙයි. ඒ දෙකේ මුලිච්ච වීම අනුව චක්කු විඥානයක් හට ගන්නවා. ඒ චක්කු විඥානය ඒ චක්කු ద్వාරයේම ඒ චක්කු ඒ රූප වර්ණ సంతාණයම දකිපින් නැවත චිත්තක්ෂණයක් පහළ වුණොත් කියනවා ඒ ඇහැම ඒ රූපයම ඒ විඥාණයම එක්ක ගමන් කිරීම තින්නම් සංගති එකට ගමන් කිරීම ස්පර්ශය වෙනවා. ඉතින් ඒක නිසා මෙතන කකුල් තුනේ කනප්පුවක් වාගේ ඒ තුන එකතු වීම සිදුවෙන ඒ චිත්තක්ෂණය ගතියක් කතා කරනවා මෙතන පැවැත්මක් කතා කරනවා ඒක වර එකට ඇහක් සහ රූපයක් එකතු වෙලා ඒ නිසා විඥානය පහළ වෙලා ඒ වෙන ඒ ක්‍රියාවලියට ස්පර්ශය කියනවද නැද්ද කියන එක මේ වාක්‍යයෙන් අනුමත වෙන්නේ නැහැ ඒ ඇහැම ඒ රූපෙම ඒ විදියටම විඥාන කරලා තවත් චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් විදියට චිත්ත වීදියක් පහළ වෙනවනම් මේ තුන් දෙනා එකට ගමන් කරන මේ ගමනට සාමූහික ගමනට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් මේකේ හරි විෂිතුරු පැතිකඩ රාශියක් තියෙනවා. එකක් තමයි මේ ඇහ මේ රූපයත් මුලිච්ච වෙන්න කලින් විඥානයේ තිබුණාද නැද්ද? මේ දෙක මේ ඇහැට මේ මුලිච්ච වීම සම්පූර්ණයෙන්ම අහඹයක්. අපිට ඕන දේවල් නෙවෙයි අපිට මුලිච්ච වෙන්නේ. එක එක දේවල් මුලිච්ච වෙනවා. යම් ප්‍රමාණයකට අපටත් අපට ඕන දේවල් දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් හුඟක් වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ නොදකින් කියන දේවල් තමයි. ඒකයි අපිට මේ දුකක් ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් පේනවා මේ නොදකින් කියන වෙලා තියෙන්නේ එව්වා අපි කැමතිනම් තකමැතිනම් මුලිච්ච වෙනවා. මුලිච්ච වෙනකොට විඥානය පහළ වෙනවා. ඒක කලින් තිබුණු විඥානයක් නෙවෙයි. චක්කුංච පටිච්ච රූපේ කියලා තියෙන්නේ. එළඹිච්ච රූපය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං මේ දෙන එකතුනේ නැත්තම් විඥානය හටගන්නේ. ඒ හටගන්න විඥාණයට චක්කු විඥානය කියලා නම දානවා. මේ තුන් දෙනා තවත් චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් මේ රූපෙම බල බලා ඒ කියන්නේ තෘෂ්ණා කර කර අරමුණු කරගෙන නිමිති ගනිමින් ව්‍යංජන අඩු ව්‍යංජන ගනිමින් දිගට දිගට මේක හදාරනවා නම් රස විඳිනවා නම් විඳිනවා නම් ඒකට ස්පර්ශය කියලා කියනවා. ඉතින් මේ ස්පර්ශයේ සිදුවීමේදී සිදුවෙන ශීඝ්‍ර ක්‍රියාවලිය නිසා කෙනෙකුට හිතෙනවා මේ කනේ තිබුණ විඥානේ අපි හිතමු කලින් තිබුණ සෝත විඥාන දැන් ඇහැට ආපු ගමන් මෙයාගේ නම මාරු වෙනවා. චක්කු විඥානේ බාටපත් වෙනවා. ඒකේ දිගට දිගට බල බල යනවා. ඊට පස්සේ ආය සෝතේට හෝ වෙන එකට හෝ නැත්නම් චක්කු විඥාණයෙන් පහළ වෙනවා. ඒක නිසා මේ විඥානයාගේ එක දිගට පැවැත්මක් මේකේ තියෙනවා කියන સંદર્ભය මත තමයි සංසාරය ගොඩනගන්නේ. විඥානයාගේ එක දිගට ගමනක් තියෙනවා කියන අදහසින් තමයි තෘෂ්ණාවක් කොට නැගෙන්නේ මමෙක් කොට නැගෙන්නේ ඉතින් ඒක නිසා හැමදෙනාම මේ අනිත්‍ය විඥානය නිට්ටය කියාගත්තොත් විතරයි දුක එන්නේ. අනිත්‍ය විඥානය අනිත්‍ය වශයෙන් ගත්තොත් විඥාණයට ව්‍යාපාර කරන්න බෑ. එතන පහළ වෙනවා මෙතන පහළ වෙනවා මිස විඥාණයට කතන්දර ගොතන්න වෙලාවක් නැහැ. නිකන් රූප රාමු ටිකක් හදා හදා යනවා. ඒ හදන රූප රාමු වලින් දැන වෙන කතන්දරය තමයි ජීවිතය කියන්නේ. සැප හෝ දුක ඒක විඥානයේ විශ්ින් කරන එකක් නෙවෙයි ඒ සිද්ධියට අදාළ වෙන පුද්ගලයාගේ අවිද්‍යාවෙන් තමයි අර රූප රාමුටික එකතු කරලා කතන්දරේ ගොතා ගන්න. ඉතින් ඔබ තමයි සෝකාන්ත කතන්දර, සමහර දුක්ඛාන්ත කතන්දර වෙනවා. ඉතින් ਸਰවචනසේ වැඩ ඉන්න කාලේ මේ මතය බැලු බැලපට කම්පේනේ හාමුදුරුවෝ මෝඩ හාමුදුරු කෙනෙක්. නමුත් එහෙම නැත්තම් ප්‍රශ්නයක් ඇති කරපු හාමුදුරු කෙනෙක් කියලා. ඒ හාමුදුරුවගේ නම ටිකක් මතක තියාගන්න වටිනවා. සාති කියන නම තියලා තියෙන්නේ. සති නෙවෙයි සති භික්ෂුවක් නෙවෙයි සාති කියන භික්ෂුව. ඒ ස්වාමීන් වහන්සේ කියනවා යතහම් භගවත ධම්මං දේශිත දේශිතං ආජානාමි තදේව විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං මට සරුවචනංශී කියපු ධර්මයේ වැටහෙනවා නම් වැටහෙන්නේ මෙහෙමයි සරුවචනංශී කිව්වා එම විඥාණයම තදේවිතං විඥාන සන්ධාවති දිගට දුවනවා සංසාරති දිගට යන අනන්‍ය වෙන එකක් නෙවෙයි කියලා. ඉතින් අනෙක් භික්ෂුන් වහන්සේලා කතා කරලා කිව්වා බුදුහාමුදුර එහෙම නিত্য වූ සුඛ වූ සුභ වූ දිගට ගලන විඥානයක් ගැන කතා කරන්නේ නැහැ. ආයසුතුන් අල්ලගෙන තිනකමයි වැරදි කියලා. ඒ හාමුදුරුවෝ කිව්වා නෑ නෑ මේක හොඳටම මට විශ්වාසයි මේ ਸਰවචනංශෙත් gediya පිටින්ම වැඩ ඉන්න වෙලාවක මේක වෙන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා බුදුරජාන් වහන්සේට චෝදනාවක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සාති භික්ෂුවගේ මේ දැඩි මිත්‍යා දෘෂ්ටිය හරීම සඳහා අපි කතා කරා. ඒ භික්ෂුව ගත්ත දිට්ඨියම දුප්පටි නිසක් ජීව අදාන ගාහිව අල්ලගෙන ඉන්න. අතහරින්නෙම නැතුව එහිම එල්ලී ගන්නවා කියන්නේ. පස්සේ සරුවචනන්සේ මේ සාති භික්ෂුවට කැඳවීමක් කරලා සරුවචනන්සේ සාතිට එන්න කියනවායි කියලා පණිඩ කාර්ය කරලා ගෙන ගන්න. ඇවිල්ලා කියනවා සාති මේ අනිකුත් භික්ෂුන් වහන්සේලා Tamanට යතහම් භගවතා ධම්මං දීතිසං දේශිසං ආජානාමි තදේව විඥානං සන්දාවති සංසරති අනඤ්ඤං කියන කතාව කිව්වද පිළිගන්නවද කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම විඥාණයෙම ගමන් කරනවා. ඒ විඥාණයෙම සැසී සන වෙන එකක් නෙවෙයි කියලා. එතකොට අහනවා බුදුචානන්සේ කොතනදී කාට මං එහෙම කිව්වයි කියලාද මතක තියෙන්නේ කියලා. එතකොට ඒ සාති භික්ෂුව බිම් බලා ගන්නවා. එතකොට අහනවා සංඝයා වහන්සේලාගෙන් මහණෙනි කාට හරි මං කොතනදී හරි මේ එකම විඥාන එක දිගට ගමන් කරනවා. ඒකමයි සැරිසරන්නේ වෙන එකක් නෙවෙයි කියලා කිව්වද කියලා. එතකොට ඒ ශාන්සර කියනවා ඔබ වහන්සේ උත්සාහ කරන්නේ මේ විඥානය හටගන්නේ නාම රූප නිසා නාම රූප නිතරම වෙනස් වෙන සුළු එකක් ඒ නිසා මේ වෙනස් වෙන සුළු නාම රූප වලින් හටගන්න විඥානය කොහොමද නිට්ටය වෙන්නේ සුඛ වෙන්නේ සුබ වෙන්නේ ඒක කියන්නේ අවුරුදු 45ක් බණ කිව්වත් ඔබ වහන්සේ යටතේම භාවනා කරන භික්ෂුන් වහන්සේ නම තදේවිතං විඥානං සන්දාවති සංසරති අනඤ්ඤං කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ සාති භික්ෂුවගේ පෙරදි දෘෂ්ටියට ගරහලා තමන් වහන්සේගේ දේශනාව මේ විඥානයේ තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ එහෙම නැත්නම් අසුබත්වය පෙන්වීම සඳහා තමයි මහා තණ්හා සංකේ සූත්‍රය දේශනා කරේ. ඒක වැඩි පිට විස්තර ඔය පසුගිය ගමනේදී ඒ වින්පෙක්ගොල කරපු වැඩමුළුවේදී අපි මේ සූත්‍රය අරගෙන සාකච්ඡා කරා. මෙතනදි මතක් කිරීමක් කරන්නේ සාධක සූත්‍රයක් වශයෙන්. ඉතින් මේ අපි ඔක්කොම ඉන්නේ මේ එකම විඥානයේ දිගට යනවා. එකම විඥානයේ සැරිසරනවා වෙන එකක් නෙවෙයි කියන පද නෙමෙයි. මොකද ඒක නෙවෙයි ਸਰවචනන්සේ පෙන්වන්න හදාන්නේ. ਸਰවචනන්සේ අහනවා ඒ සාති භික්ෂුවගෙන් මේ ඇහි පහළ වෙන චක්කු විඥානය හැර කනේ පහළ වෙන සෝත විඥානය හැර ගහනායේ දිවේ කයේ මනසේ පහළ වෙන විඥාන හැර නිකං විඥානය කියන එකක් තියෙනවද කියලා අහනවා මේ සාති භික්ෂුවගෙන්. ඇහි පහළ වෙනාට චක්කු විඥාන කියනවා සෝත විඥාන කියනවා ගාහන විඥාන. එහෙම හැර නිකං විඥානය කියලා එකක් තියෙනවාද එහෙම දිගට පවතින. එතන එතන පහළ වෙන දේ අනුව අර භික්ෂුට උත්තර දෙන්න බැරි වෙනවා. බුදුරජාණන්සේ කියනවා මහණි ගොම නිසා හට ගන්න දින්නට ගොම ගින්න කියනවා. කඩදාසි නිසා හට ගන්න දින්න කඩදාසි ගින්න කියනවා. පිදුරු නිසා හට ගන්න ගින්න පිදුරු ගින්න කියනවා. දර නිසා හට ගන්න දර ගින්න කියනවා. නිකං ගින්නක් දැකලා තියෙනවද කියලා. එහෙම දෙයක් නැහැ. ඒ ඒ පහළ වෙන ඉන්ධන වශයෙන් ගන්න දේ අනුව ඒ ගින්න නම් කරනවා වගේ මේ විඥානයේ එකට තනිව පැවැත්මක් නැහැ. ඒක තියෙන්නේ මොකක් හරි ගොදුරු කර ගන්නවා. ගොදුරු කර ගන්න දේ අනුව විඥානේ නම් කරනවා. ඒ ගොදුරු කර ගන්න ඉන්ධනය දැවි ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒව අතර විඥානයේ බොහොම සීඝ්‍රයෙන් සැරිසරුවට විඥාණයට පැවැත්මක් නැහැ. එතන එතන එතන යන බාල වෙනවා. අන්ධකාරේ කරකෝණ ගිනි පෙටෙල්ලක් වගේ චක්‍රයක් වෙනුනට චක්‍රයක් නැහැ. මෙන්න මේ චක්‍රයක් තියෙනවා කියන කෙනා තමයි සංසාරේ දුක් විඳින්නේ. ඒ කෙනා තමයි මේ විඥාණය මම කරගෙන ආත්මය කරගෙන මගේ කරගෙන ඒ විඥානයේ තියෙන අනිත්‍යතාවය තමන්ගේ අනිත්‍යතාවය කියලා වෙහෙසටපත් වෙනවා. විඥානයේ තියෙන මේ තනින් තනට දුවමින් පෙළෙන ගතිය Tamange පෙලීමක් බාටපත් කරගන්න. ඒකේ තියෙන අනාත්ම ගතිය ආත්ම කරලා දෙන්න අපි දඟලනවා. ඒ නිසා අපි නිතරම මේ අපිට අදාළ නැති අල්ලපු gedara තියෙන ප්‍රශ්නයක් මගේ ගියාගෙන විඥානයේ තියෙන ඒ තනින් තනට සීක්‍රෙන් වෙනස් වෙන ඉසුබලන්නවත් නතර නොවි වෙහෙස වෙන ගතියට අපි ආතති හදා ගන්නවා. අපි අසහන හදා ගන්නවා. ඊට පස්සේ විඥාණයට කියනවා අනේ මගේ ආතතිය නැති කරලා දෙන්නකෝ. අනේ මගේ මේ අසහනෙ නැති කරලා දෙන්නකෝ කියලා විඥාණයම ගන්න පෙරක දෝරුවා විදියට. ඉතින් මෙන්න මේ මෝඩකම සාති භික්ෂුවට තිබුණට මෑත කාලේ අපි දැන් තියෙන මේ තේරවාද ශාසනය බැලුවොත් ওই සාති කරපු වැඩේ දැන් ආයෙ කරලා තියෙන්නේ. අභිධර්ම කියවන කෙනෙකුට අටුවාව කියවන කෙනෙකුට භවංග හිත නැතුව කතා කරන්න බෑද? භවංග හිත මේ නිතරම පවතින දිගටම පවතින එකක් විදිහට කිසිම තැනක ਸਰවචනංශ ප්‍රකාශ කරපු නැති දෙයක් නැතුවම බැරි දෙයක් බවට අදපත් කරගෙන තියෙනවා. ඉතින් මේ භාවනා කරන කෙනෙක් අපි අභිධර්ම ඉගෙන ගන්න ගියොත් එහෙම නැත්නම් අටුවාව ඉගෙන ගන්න ගියොත් ඒක එනකොට ප්‍රශ්නයක් මතුවෙනවා මේ භවංග හිත කොහෙද අත්දකින්නේ කියලා. මේ හිතේ විඥානයේ අඩියම අර සාති කියවෝ වගේ සහතිපික්ෂෝ හිතුවාගේ තදේ තදේ ඒව විඥාන සන්ධාවති සම්තරති අනඤ්ඤං කියලා මැදින් මොකද්ද තියෙනවා කියලා අපේ අටුව ආයුගයට එනකොට අර විඥානයේ කැඩි කැඩි අනේ එක නිකන් ලැජ්ජාවට වගේ හේතු වෙලා තියෙනවා බංකොලොත් භාවයක් වගේ වෙලා තියෙන ඉතින් ඒකට බංකොලොත් භාවයට ගහපු ජැක් එක තමයි ඔය භවංග චිත්තේ ඕක මහායාන බුද්ධ ආගමේ ආලේ විඥානයේ වශයෙන් හඳුන්වනවා මේක පිළිබඳව ඉස්සල්ලාම මෑත ආසන්න ඉතිහාසයේ ඔය සරච්චන්ද්‍ර මහත්තයා එයාගේ PhD එකට කරපු පොතේ වෙනම පරිච්ඡේදයක් පෙන්නනවා මේ භවංග විඥානය කියන එක නැත්නම් භවංග චිත්තය කියන එක කොහෙන්ද අපේ මේකට රිංගගත්තේ කියලා. රිංගගත්තේ ආදිකතුරු මහන්තේ සාති භික්ෂුව. නමුත් සති භික්ෂුවට ඒක අහුවෙන්නේ නැහැ. දැන් මේ භාවනා නොකර මේක විසඳන්න ගියාට පස්සේ කෙනෙක් එක නැහැ කියලා කියන්න හදනවා කෙනෙක් එක තියෙනවායි කියලා කියන්න හදනවා කෝක වුණත් මේ සාති භික්ෂුවට පින් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේක පෙන්නලා තියලා තියෙනවා එහෙම එක දිගට යන දෙයක් නැහැ කියලා. භවග්ගය කියලා එකක් තියෙනවා. විඥාන ස්රෝතේ කියන එකක් තියෙනවා. නමුත් විඥානයාගේ ව්‍යාපාර ණයක් නැහැ. විඥාණයට යමක් කරන්න පුළුවන් ගතියක් නැහැ. මොකද ඒක එතන එතන එතන එතන ඇති වෙමින් නැති වෙමින් යන එකක්. අන්නේ ඇතිවෙමින් නැතිවෙමින් යන්නේකේ ප්‍රවාහයක් තියෙනවා. ගැල්මක් තියෙනවා. ගැම්මක් තියෙනවා. ඒ ගැම්ම තුල තමයි පෞරුෂත්වයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඒ ගැම්ම තුල තමයි මමෙක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඒ ගැම්ම තුල තමයි රුචි අරුචිකම් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් එතන එතන ඇති වෙන විඥාණයට එහෙම කරන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. එසේ වූ විඥානයක් සහිතව තියේදී බුද්ධ ආගමක් තියෙන්න බෑ. ආගමක් හදන්න බෑ. නමුත් මේ බුද්ධ ආගම රකින්න යනකොට අපි මේ දිගට පවතින සංස්කෘතිය සිංහල බුද්ධ ආගමක් කරට ගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම සම්මා දම් මුදල් ගෙවන්න වෙනවා සමාජික මුදල් ගෙවන්න වෙනවා භවංග චිත්තේට දිගට පවතින විඥාණයකට දිගට පවතින බුද්ධ ආගමකට දිගට පවතින සිංහලකමකට ඉතින් ඒක රකින්න යනකොට අපි ಜಾතිවාදී බවටපත් වෙලා මූලධර්මවාදීන් බවටපත් වෙලා අනිකුත් ආගම් එක්ක ගැටි ගැටි අනිකුත් ආගම් කරන මෝඩකම් ටික තීරම කරන්න. නමුත් බුද්ධ ඥානන්තර පෙන්වන්න ඕනේ මේක තමයි ලෝකේ. මේක තමයි මිනිස්සු මේ එතන එතන පහළමින් යන මේ විඥාණය දිගට යනවය සන්දේ සන්දහවිතං සංසරිතං කියනවා නම් විඥාණයට ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසින් වෙන්ව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම විඥානයක් බුදුහාමුදුරෝ කියනවා මගේ වේතාරෝඤ්‍යතා ඥාණයට පේන්නේ නැහැ. කොතනක හරි විඥානය පහළ වුණා නම් ඒකට හේතු ප්‍රත්‍ය තියෙනවා. එහෙම නැතුව ඒක එක දිගට යාවෙන ගතියක් ස්වාධීන පැවැත්මක් නෑ. හරියට නිකං ඉන්නක් කියලා දෙයක් නෑ වගේ. හරියට නිකං විඥානය කියලා එකක් නෑ වගේ. ඒක නිසා යෝගාවචරය භාවනා කරනකොට අපි කිව්වොත් සතිය පිටුනොට එහෙම නැත්නම් අපි කිව්වොත් මෙනෙහි කරනකොට රූප පේනකොට මේක චක්කු විඥානේ බව දැනගන්න තරම් බලනකොටම බලනවා කියලා මෙනෙහි කර ගන්න පුළුවන් ශක්තිය ආවයි කියලා අපි හිතමු. තමක් අහනකොටම අහනවා කියලා මෙනෙහි කර ගන්න පුළුවන් ශක්තියක් ආවයි කියලා. ගඳ බලනකොට රස බලනකොට පහස ලබනකොට නැත්නම් ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ කරනකොට ඊට වම දකුණු වශයෙන් ස්පර්ශ කරනකොට නැත්නම් මේ ඉඳගෙන ඉන්න බව දන්නකොට එතන එතන පහළ වෙන මේ මේ ස්පර්ශය තින්න මේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස කියලා මේක පොතේ සඳහන් කරන්නේ ඝාන සම්පස්ස ජීවා සම්පච්ච කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ පස් හයට අදාළ වෙන විඥානයන්ගෙන් අමතරව පැවැත්මක් තියනවාද කියලා නිකං විඥානයක් තියනවාද කියලා කල්ප ගානක් භාවනා කරත් හම්බ වෙන්නේ නැහැ. මතුවෙන මතුවෙන හැම විඥානයකටම අදාළ හේතුව දැක් ගන්න පුළුවන්. නමුත් ඒක හරි භයානක දෙයක්. හරියට නිකන් මේ ගිනි ගිනි කන්දක් උඩ තට්ටු මහල් ගයක් හදන්න හදනවා වගේ. ලෑන්ඩ් මයින් එකක් උඩ මන්දිරයක් හදන්න හදනවා වගේ. එහෙම නැත්නම් වැලි වලින් මාලිගාවක් හදන්න හදනවා වගේ. මේ වහා කඩා වැටෙන දෙයක් උඩ මිච්චර ලස්සන තොරන් ගහන්නේ, ගෙවල් හදන්නේ මේ විඥානයේ දිගට තියෙනවා කියන අදහසෙන්. ওই විඥානයේ දිගට තියෙනවා කියන අදහසට එnde ඉස්සරලා භෞතික විද්‍යාඥා රූපය තියෙනවායි කියලා අල්ලනවා. රූපේ නිට්ටයයි සුඛයි සුබයි කියොත් තමයි භෞතික විද්‍යාවක් ලෝකේ තියන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මගදී සාකච්ඡා කරා ඒ රූපේ බිඳලා බිඳලා බිඳලා ගියාට පස්සේ ඒක ශක්ති විතරයි තියෙන්නේ. ශක්තිය දෙයක් බාටපත් වෙන්න පුළුවන් දෙයක් ශක්තිය බාටපත් වෙන්න පුළුවන්. ඒතකොට ශක්තියක් බාටපත් වුණාට පස්සේ වස්තුවක තියෙන ගුරුත්වාකර්ෂණය හෝ විශිෂ්ට ගුරුත්වය හෝ හැඩයක් ආකාරය නැති වෙලා යනවා. ශක්තිය වලට නෑ කිසිසේත්ම ස්ථානයක් විශිෂ්ට ගුරුත්වයක් බරක් හැඩයක් ආකාරයක්. ඉතින් කොහේ පසුගිය සත වර්ෂයේ පහළ වෙච්ච ප්‍රධාන විද්‍යාඥ අයින්ස්ටයින් E, e mc2 කියලා ශක්තිය ඒ වස්තුවේ ස්කන්ධය වැඩි කිරීම ආලෝකයේ වේගයේ වර්ගය කියලා වස්තු සහ ශක්තිය අතර සම්බන්ධතාවය හොයාගත්තා. ඉතින් ඒ නිසා මේ මනුස්සයාට අපසුගිය සත වර්ෂයේ අවුරුදු 100ම පහළ වෙච්ච ලොකුම විද්‍යාඥ බවට පත් කරා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවුරුදු 2600කට ඉස්සලා කියලා තිබුණා. මේ රූප තුච්චයි රිද්දයි ශුන්‍යයි. මේකේ ගන්න දෙයක් නැහැ. ඉතින් අර විද්‍යාඥයාට Nobel Prize දුන්නට බුදුහාමුදුරන්ට දෙනවනම් දෙන්න තියෙන බෙල් එක තියෙන ප්‍රයිස් එකක්. නොබෙල් නෙමෙයි බෙල් සහිත ප්‍රත්‍යක් දෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරන්ට තෑගි දෙන තරම් ලොක්කෙක් හිටියේ නැහැ කාලේ. කවුරු හරි තෑග්ගක් දෙන්න තෑග්ග දෙන්න දෙන මිනිහා කොහොමද ලොක්කනේ? ඔය හුඟ දෙන්නේ තෑගි දෙන්න කැමති ඒකයි. ගන්නට අනුකම්පාවෙන් නෙවෙයි තෑගි දෙන්නේ. අපේ සමිතිය විසින් අසවලාට අසබල් විභූෂණ සම්මානය දුන්න කෙවුවාම දෙන සමිතියට නිකම්ම විභූෂණේ හම්බ වෙලා. ගන්න එක්කනාගේ දඩමීමා කරගන්න. ඉතින් ඔය සෙල්ලම් බුදුහමසොත් එක්ක කරන්න. මම මොකද උන්වහන්සේ සාරුවඥ නිසා. නිසා බුදුරජාණන්සේ එදාම කිව්වා ඔය රූපේ කියලා අල්ලගන්න දේ හුදු මිරිඟුවක් විතරයි. හුදු මායාවක් විතරයි. හුදු හීනයක් විතරයි. හුදු මනෝ විකාරයක් විතරයි කියලා. නමුත් වැඩි ජනගහනයක් ඒකට කැමති නැහැ. මොකද ඒසකොට අපිට ගෙවල් හදාන්න බෑනේ. තොරන් ගහන්න බෑනේ. අපිට මේ යටිතල පහසුකම් හදන්න බෑනේ. ඒකට අයියා වෙන්න බෑනේ, අක්කා වෙන්න බෑනේ, මාන්නේ ඇති කරගන්න බෑනේ. එචා රූප අල්ලගෙන තමයි නටන්නේ. අපි ඒකට කියනවා භෞතික වාදයේ එහෙම නැත්නම් පාරිභෝගිකත්වයේ සුඛභෝගීත්වයේ අධිරාජ්‍යවාදයේ එහෙම නැත්නම් මේ කාම ගුණ ඊට පස්සේ වේදනා අල්ලගෙන නැත්නම් මේ රූප අල්ලගෙන ආත්මය හදාගන්න જાතියට අපි කියනවා ඒ භෞතිකවාදීන් කියලා. ඊට පස්සේ ඒගොල්ල නාමය හදාන්නේ. ඊට පස්සේ නාමේ වේදනා ස්කන්ධය අල්ලගෙන සැපසවීමේ ව්‍යාපාරයට pleasure principle කියලා මේකට නම දැම්මා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැතිතුමා ඒකට අහුවෙච්ච නැති එකම මානවයෙක්වත් නැහැ. ඔක්කොමලා මේ කඹරන්නේ, ඔක්කොමලා මේ ජඩ වැඩ කරන්නේ, ඔක්කොමලා මේ පාහරකම් කරන්නේ සැප හොයන්නේ. සැප ලැබෙනවා නම් කොයි දේ සාධාරණ. එච්චරයි අපිට තියෙන මූලධර්ම. ඔය අතරමැද ඉතින් අර සිංහල බෞද්ධ ආගම, සංස්කෘතිය, Hindu ආගම අනම්මනම් බයිලා ටිකක් තියෙනවා. ඒ බයිලා පැත්තක සාධාරණ සැප ලැබෙනවා නම් ඔක්කොම සාධාරණයි. ඒ මොකද මේ සැප සැපනකන පොහසතා. දුක ලබන එකන දුප්පතා. පොහසත් වීම සඳහා කොයි දෙයක ප්‍රශ්න නැහැ. ඉතින් ඒ වේදනාව ආත්මය කරගන්න. ඊට පස්සේ සංඥාව ආත්මය කරගත්තාම මට වැඩිය මගේ නම පිටිපස්සේ තියෙන බඩක්කන් ටික තමයි ඔහුගේ නමේ ඇති පිටික පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා තියෙනවා. එච්චරයි ඕන කරන්නේ මම නැති උනට කමන්නේ මගේ පිටිපස්සේ යන නම් ලයිස්තු ටික තිබ්බහම ආ ඒකෙන් පේනවා කවුද කියලා. ඉතින් මේ පහුගිය දවසේ ගියාට පස්සේ ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේගේ පොතක් ගිහිල්ලා පොඩි හාමුදුරු දුන්නා ලොකු හාමුදුරුවන්. ඉතින් ලොකු අහන රෝපත බලලා කිව්වා නිකම්ම භික්ෂුවක් නෙමෙයි කිව්වලු. PhD MSc මොකක්වත් නැහැ. ඒක විසි කරලා පොත. කියලා වැඩක් නැහැ මේ නිකම් භික්ෂුවක් නේ. කිසිම මුලිමුත් නැහැ අගෙමුත් නැහැ ඉලක්කම් ටිකක් නම් ටිකක් නැහැ. ඒ නිසා ආද සලකන්නේ ওই සංඥාට විතරයි. ඒක දිහා බලනකොට අපේ දරුවන්ට අපි මොකද්ද කරන්න කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න. අපේ දරුවෝ කොහාටද යොමු කරවන්න හදන්නේ උන්ට හම්බ වෙලා නැති අන්තට්ටුවක් කරන් දෙන්න රට යවනවා දැන්. ගෙවල් දොරවල් මාරු කරනවා. ඉඩම් බූදල් තැම්පත් කරනවා. තැම්පත් කළා දරුවට ඔය එකක් දෙකක් දීගත්තට පස්සේ දරුවා මාර්ගෙන් අම්මලා තාත්තලා මාන්නයක් ලබන්නයි දරුවෝ කැප කරන්නේ හරක් වගේ. ඕගොල්ලෝ දන්නේ නැතුණාට දරුවෝ ඒක දාන්නවා. දරුවෝ හොඳටම දන්නවා අම්මලාට තාත්තලාට මේ පඬිසකම් ලබා ගන්න බැරි වෙච්ච නිසා අපිව කැප කරලා පහේ ශිෂ්‍යත්වයකට අද දරුවෙකුට දෙන වද ටික ඇති ඒක වදකේ කරන්න. පහේ දරුවෙක් කියන්නේ සෙල්ලම් කරන වයසක්. මේ ටියුෂන් තල්ලු කරගෙන ඌ පෙරදුනොත් එහෙම ඌ වහ කන්න ඕන. වහ නැත්නම් අම්මා අප්පා කොහොමවත් වහ කනවා. දිනුවට පස්සේ ඌ තුවක්කුවට තියලා උන්නේ තියලා වෙඩි තිබ්බා වගේ ඌ යනවා කොළඹ ඉස්කෝලේ. ගිය ගමන් කුඩුකාරයෝ. වෛශ්‍යාවෝ. ජඩ වැඩ. ඒක ගමට ගේන කවදාකවත් අම්මා අප්පා නොදීපු දේවල්. මේ නිසා මේ සංඥාවක් ලබා ගන්න දරුවෝ දඩමීම කරගෙන අද මේ වයසේ ඉන්න අම්මලා තාත්තලා කරන අපරාධේ මැරෙන්න ඉස්සලා විඳින්න වෙනවා. අනිවාර්යයි. ඒක දෙකක් නෑ. මොකද මේ වෙනකොටවත් හැම දරුවෙක්ම අම්මට අප්පටයි වෛර කරනවා. ඒක හොඳටම ප්‍රසිද්ධ දෙයක්. මම මේකත් කියන්නම් මෙතනදීම මම හිතලා කියන එකක් නෙවෙයි. ඒ සමාජ විද්‍යාත්මක ගවේෂණක හම්බෙලා තිනවා. ඉස්සර පොඩියෙන් වෛර කෙරුවේ තාත්තටලු දැන් අවුරුදු 40ක ඉඳලා වෛර කරන්නේ අම්මට. මේ පොඩි shift එකක් වෙලා තියෙනවා. මොකද මේ ගැම්මේ වැඩි හරියක් අල්ලුව දෙන්නේ අම්මා. මේ දරුවා ලොක් එක් කරන්න. එහෙම නැත්නම් මේ සෙල්ලම් වයස මොකුත් එපා. බොකෝම හරි උදේ පාන්දරම නැගිටලා ඔළුව උඩ පිදුරු සුම්බරයක් තෙතලා ඔළුවේ තියාගෙන හරි නිින්ද යන්න දෙන්නේ නැතුව කකුල් දෙක වතුර බේසමක හරි දාලා කොහොම හරි විභාගේ පාස් කරපන්. මේ උඹට නෙවෙයි මට. මේ පසුගිය අවුරුදු 4 ඇතුළත විභාගේ පාස් කරපු ළමයි 4 දෙනේ බෙල්ල වල දාගත්තා. ඒ කාටවත් හිතන්න බෑ මේ හද්දේ නෙමෙයි විභාගේ පාස් වලට පස්සේ බෙල්ල වල දාගන්නේ කියලා. විභාග අපේ කාලේ නම් පාස් වුනේ නැත්තම් බෙල්ල වල දාගන්න. මට නම් ඒ පිසු කොහොමඩක්වත් තිබුණේ නැහැ මම දන්න හොඳටම බෙල් කියලා. ඒ නිසා මට ওই <laughs> වමනාවක් තිබුණේ නැහැ. මට ඔය නෝට එදත් hina. නමුත් මේ සංඥාවක් සඳහා මේ PhD එකක් සඳහා මේ MSc එකක් සඳහා මේ BS එකක් සඳහා මේ අරක මේක සඳහා අද මේ දරුවන්ට දෙන අපරාධ නිසා කවදා හරි රිලව් බල්ලෝ අපිට වැඩි දිනනවා. මොකද උන් කවදාකවත් දරුවෝ නරකට යොමු කරවන්නේ නැහැ. උන්ව කාල බිල දෙලියක් දාලා මැරලා යනවා. මිනිස්සයා විතර කරන්නේ. නිසා සංඥාව ආත්මය කරගත්ත ගතිය පේන තියෙන්නේ අපේ දරුවෝ තුවක්කක උණ්ඩයක් කරගෙන එල්ල කරනවා. ඒක ලෙවලා පුදුමාකාර විතර දරුවා පාසල උන්ට අම්මලා තාත්තලා පාටි දානවා. ඒකෙන් පේනවා කාටද නම්බුව කියලා. ඊට සංස්කාර කියලා කියන්නේ නිම්මාන රතියේ. නව නව දේ නිෂ්පාදනය කිරීම සහ ප්‍රගමණය වෙනුවෙන් අද Nobel Prize මැග්සේසේ විශාල සම්මාන තෝගයක් දෙනවා. වැඩිම සම්මාන තෝගය හම්බ වෙන්නේ භයානකම ආයුධයක් හොයාගත්ත කෙනාට මානව වර්ගය එක පාරේ විනාශ කරන්න පුළුවන් දේ හම්බෙච්ච කෙනාට ලොකුම සම්මානය හම්බ වෙනවා. අද තියෙන විද්‍යාන විද්‍යා ඥාන විද්‍යා මොළ 90ක් මේ දිලා තියෙන්නේ ආයුධ නිෂ්පාදනයේ. එච්චර වීදමක් නැහැ. මුළු යුරෝපාකරය එහෙම නැත්නම් කැනඩාව චීනේ රුසියාව ඉන්දියාව වගේ ඒ රටක නිෂ්පා රටක වාර්ෂිකව යුද සඳහා ආරක්ෂාව සඳහා යොද කරන මුළු මුදල වගේ හතර ගුණයක් ඇමරිකාව ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. ඔක්කොම සල්ලි වලින් ණයට ගන්නේ. අරගෙන ඒක අවුරුද්දක් පෙන්ටගන් එක රන් කරන්න මෙච්චරක් වියදම් කරනවා. ඒකෙන් ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයෝ එහෙ යන්නේ. අපේ කට්ටියත් එහෙ ඉන්නේ. මොකද්ද කරන්නේ? භයානක ආයුධයක් හදන්න හදනවා. ඕක තමයි සංස්කරණය කරනවා කියන්නේ. අලුත් දේ නිෂ්පාදනය කරනවා. නව නිර්මාණ හදනවා. ඒක හරියට නම්බු කරලා අරගෙන යනවා. ඒ නිසා මේ සබ්බේ සංඛාරා දුක්ඛා බව දන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නව නිර්මාණ වලට නව තාක්ෂණ වලට දියුණුවට හිත යොදාන ගත කරනවා. මේක සාරුවචනanse සඳහන් කරලා තියෙනවා මේ බාහිර දැනුම ලැබීම සඳහාද ලෞකික ඥාන බුදුරජාණන් සඳහන් කරන්නේ ලෝක වඩඩකෝ රාශි වඩඩකෝ කිය. මේ ලෝකයේ යටිතල පහසුකම් වඩනවා, සංනිවේදන ක්‍රම වඩනවා, සුඛෝපභෝගීත්වය වඩනවා. ඒකට කියනවා ලෝක වඩඩක. ඒකට රාශි වඩඩක කියලා කියනවා රැස් කරනවා වැඩි දැන්. ඉස්සර වගේ මිනිහෙක් මරච්චාම ගල් ගිය අතරලා යන වැද්දෝ දැන් නැහැ. පුදුමාකාර තෝරයක් එක මිනිහ ගා වස්තු ඇස් කර ගන්නවා. බුදුරජාණන්සේ ඒක පෙන්නලා කියනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ මේ ලෝකේ වර්ධනය වෙනවයි කියලා දීර්ඝ කාලයකට පස්සේ බැලුවොත් වැඩිලා තියෙන්නේ සුසාන භූමි විතරයි කියලා. වෙන මොකක්වත් වැඩිලා නැහැ. ඒ තියේදී අපි මේ නව නිර්මාණවලට සංස්කරණය කරනවා. ඔය හතරම රූප වේදනා සංඥා සංඛාර කියන හතරමත් එක්ක මේ මම ආයනේ හදාගත්ත ආත්මය හදාගන්න කෙනා විඥානයක් දරගන්නව ආත්මය හදාගන්න නමුත් හිතන්නේ යම් කිසි කෙනෙකුට භෞතික ලෝකේ වැඩක් නැහැ කියලා ආධ්‍යාත්ම ලෝකයට ආවත් එතන භෞතිකයේ තුල ආත්මයක් නැහැ කියලා තේරුම් ගත්තා ප්‍රත්‍යක්ෂ වශයෙන් හෝ දැනගෙන වේදනාවේ සැප හොයන එක තුල ආත්මයක් නැහැ කියලා තේරුම් ගත්තා සංඥා තුල මේ පදක් අංගොල නම්බු නාමොල ලාභ සත්කාර සම්මාන තිලෝකොල හර පද්ධතියක් නැහැ කියලා අමාරු තේරුම් ගන්න. අතේරුම් ගත්තා. සංස්කරණ තුල මේ මම මා නිෂ්පාදනය කරපු දේවල් මගේ දේවල් කියන එක තුල සැපක් නැහැ කිව්වත් අන්තිමට මල්ලාන්නේ තමයි විඥානය තුල. විඥානේ නම් ආත්මයක් තියෙනවා. මේ තමයි හිත ඒක ඒකාන්තයෙන්ම මාව නියෝජනය කරනවා. ඒක මගේ පෞරුෂත්වය, ඒක මගේ රුචි අරිකත්වය කියලා. ඒ විඥාණය මේතන සීක්‍රින් වෙනස් වෙන විඥාණය ආත්මයක් බවට පත් කරගන්නේ විඥාණයගේ පැවැත්මක් ගැන හිතලා. ගිනි පෙනෙල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ ගිනි වලල්ලක් කියලා හිතපු ගමන් ඒකේ පැවැත්මක් තියෙනවා. ඒක නිසා තදේවිතං විඥාන සන්ධාවති සංසරති අනඤ්ඤං කියලා මේ විඥානයාගේ සංගතියක් නැත්තම් එක දිග්ගට එකම අරමුණක එකම ద్వාරයක වැඩි වේලාවක් පැවතුනේ නැත්තම් ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නිමිති කළොත් විතරයි. ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් විතරයි. අංග ප්‍රත්‍යංග බැලුවොත් විතරයි. නැත්නම් දකින්න දේ නිමිති කරන්නේ නැතුව අංග ප්‍රත්‍යක්ෂ බලන්නේ නැතුව ව්‍යංජනන ව්‍යංජන බැලුව නැතුව බලනවට කියනවා දිත්තේ දිත්ත මත්තම් කියලා. දැකීම දැකීම පමණින් නැත කරනවා. ඒක නිමිති කරන්න යන්නෙත් නැහැ. ව්‍යංජනන ව්‍යංජන බලන්න යන්නෙත් නැහැ. අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව කරුවොත් ඒ මතකය ඒ දැකපු දේ මතකෙට යන්නෙත් නැහැ. කෙලෙස් ඇති කරන්නෙත් නැහැ. නමුත් එතකොට කියන්නේ රස දන්නේ නැති ගොරකයා කිසි දෙයක් දැක්කට තේරුම් ගන්නෑ ඌට රසාස්වාදේ නෑ කියලා මේ සංගීතයේ රස නොදන්නා අමනුෂ්‍යයෙක් කියලා ලියන. ලස්සන වස්තුවක සුන්දරත්වයේ රස විඳින්න බැරි නම් ඒක ගොරකයක්. රසාස්වාදේ කියලා කියන්නේ సౌందර්යය කියලා කියන්නේ ලස්සන දකපොම ලපනොම වංසාන්ද සේසෝමි ගුණේනා කියලා ඒකේ ලස්සන කී කිය ඉන්න පුළුවන් නම් නිමිටි ගන්න පුළුවන් නම් ව්‍යංජන ගන්න පුළුවන් නම් අන්න රසාස්වාදේ. ඒ රසාස්වාදේ එන්නේ ඒකාන්තයෙන්ම මේ විඥාණය එකම වස්තුව නැවත නැවත ඇසුරු කරන්න ඕනේ සංගති කියලා කියන එකට ගමන් කරන්න ඕනේ. ඒ ගමන් කරන ගමන් නිමිති ගන්න ඕනේ ඒකේ. ව්‍යංජන අනුව්‍යංජන ගන්න ඕනේ. අංග ප්‍රත්‍යංග ගන්න ඕනේ. ගත්තේ නැත්තම් ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ සම්දිස්ථානයේදී පෙන්නන ප්‍රතිපදාව ගත්තොත් මෙන්න මේ නිමිති ගන්න හිත ව්‍යංජන අනුව්‍යංජන ගන්න හිත අංග ප්‍රත්‍යංග ගන්න හිත දැක්කට නොදැක්කාතේ ඉඳලා එහෙම නැත්නම් ඇස්සැත්ති අන්ධයෙක් වගේ ඉඳලා දැකපු දේ නිමිති කරන්න යන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා අංග ප්‍රත්‍යංග කරන්න එපා ඒක මම කියන්න එපා ඒක මගේ කියා ගන්න එපා ඒක මගේ ආත්මය කරගන්න එපා. නාභි වදති නාභි නන්දති නාජ්ජෝස චිත්තති දකින දෙයට බැහැ ගන්න එපා. අබිරමණය කරන්න එපා. ඒ ගැන කතා කරන්න එපා. එතකොට ඒක ගියා. එතකොට ඒක ස්පර්ශ කිරීමෙන් කෙලෙසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ස්පර්ශය සාමාන්‍යයෙන් ඇති වෙන ක්‍රමයම කෙලෙස ඇති කරලා ඉවරයි. ඒ කියන්නේ එතකොටම විඥානය එකම අරමුණක් අරගෙන දිගට දිගට ගිහිල්ලා ඉවරයි. එතකොට තමයි ඒක දැක්කා කියන දැනට එන්නේ අපිට. එතකොට ඒක පිටත මතකයක් තියෙනවා මතකේ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් විඳවනවා. එක්ක මනාප එක්ක මනාප දෙක පහළ වෙලා ඊට පස්සේ විඳවනවා. නමුත් දැක්ක දේ නොදැක්කසේ ගත කරනවා නම් නැත්තම් දිත්තේ දිත්තමත්තන් විදිහට ගත කරනවා. එහෙම නැත්තම් ඇස්සත්තේ නමුත් අන්දේක්ෂයේ ගත කළොත් ඒ නෝන්ජලයේ රසාස්වාදයේ දන්නේ නැති කෙනෙක් බීරියලියේ ඒක තමයි තියෙන්නේ. යෝගාවචරයව රසාස්වාදයේ දන්න තැන ඉඳලා මම අර බීරියලිය தත්වයට අනේක නොදැක්කේ தත්වයකට යන්නේක තමයි විපස්සනාව තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි මොකද අපි හැදිලා තියෙන්නේ රසාස්වාදේ ලබණ්ඩයි. ඒක පෙර පිනක් කියලා අපට කියලා තියෙනවා. ඉදurangෙන් අපිට ලැබෙන ලොකු ලාභයක් කියලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච දේ රස විඳින්න ගියාම රස විඳින්න නැත්නම් බුදුහාමුදුරෝ අරස රසයි කියලා බුදුහාමුදුරට දොස් කියලා තියෙනවා. අජිගුච්ඡෝ බුදුහාමුදුරෝ jiguccha ජනක දේවල්මයි කතා කරලා තියෙන්නේ කියන. අපගබ්බෝ ගබ්ස කරන කතා කතා කරලා තියෙනවා. ඒක පැත්තකට කියනවා. එහෙම නැත්නම් උච්ඡේදවාදෝ කිසිම දෙයක පැවැත්මක් නැහැ කියලා කියනවා. මේ මේ චෝදනා කෙලින්ම බුදුරජාණන්සේ ඉන්න කාලේ කරලා තිබුණා. දැනුත් අපේ කරන හැම වැඩකදීම අපි ක්‍රියාවෙන් ඕක පෙන්වනවා බුදුහාමුදුරුවෝ. බුදුරජාණන්සේට නොදකින් නොපතන්න දෝකින් කියන්නේ නැහැ. හැබැයි බලහන් ඉන්න කෙරුවාවෙන් පේනවා. හැබැයි බුදුහාමුදුරුවෝ එක අලුත් දෙයක් නෙවෙයි. උන්වහන්සේ දන්නවා එදා බමුණු වෙවිලා කෙලින්ම බැඳලා ගියා. අජිකුච්චෝ අපගබ්බෝ අරස රසෝ උච්ඡේද වාදෝ අකිරිය වාදෝ මොකද මේ විඥානයාගේ පැවැත්මක් තිබුණොත් තමයි ආගමක් කරන්න පුළුවන් ව්‍යාපාරයක් කරන්න පුළුවන් වවාගෙන කන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ කිව්වා මේ විඥානයාගේවත් රූප පැත්තක තිබිච්චාවයි වේදනා සංඥා සංකාර පැත්තක විඥානයාගේවත් එප පැවැත්මක් නැහැ. අන්නේ පැවැත්මක් තියෙන තැන ඉඳලා නැති තැනට යනකොට විඥානීය විශ්ින් කරන පළවෙනිම කෘත්‍යය මොනවා හරි අරමුණකට මුණ දීපු ගමන් ඒක ඇතුළේ මේ ස්පර්ශය ස්පර්ශ වෙනකොටම සතියට යට කරොත් පමානොවි ඒකට අප්‍රමාදී කියලා කියනවා ස්පර්ශයට යට වෙලා මනාපමනාප පහළ වෙලා රණ්ඩු සරුවල් කෙරුවොත් ඒක කියනවා පමාවටපත් වෙලා එතකොට යාට ඒ කෙලෙසින් ගැලවෙන්න බෑ ඒ නිසා අප්‍රමාදයෙන් උත්සාහ කරන්නේ පුළුවන් නම් ස්පර්ශය ඇති වෙනකොටම ඒක විපරිණාමයට යන්න ඉස්සලා ව්‍යංජන අනුව්‍යංජන බලන්න ඉස්සර වෙලා අංග ප්‍රත්‍යංග ගන්න ඉස්සර වෙලා නැවත නැවත ඒකටම යෙදෙන්න ඉස්සලා දැන් මෙන්න මෙතන ස්පර්ශය තියෙන කියලා අල්ලන්න ඒක අමාරුම ඇහි අල්ලන එකයි කියලා බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. ඇහැට යමක් වැටෙනකොටම දැන් මම බලන්නේ නැත්තම් පේනවා පේනවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න ආධුනිකයෙකුට බෑ. ශබ්දය මෙනෙහි කරන්න ආධුනිකයෙකුට බෑ. ගන්ධ රස මෙනෙහි කරන්න ආධුනිකයෙකුට බෑ. ආධුනිකයට පුළුවන් ඉන්නේ පහස මෙනෙහි කරන්න විතරයි. ඒකයි කායානුපස්සනාව ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒකෙන් මෙනෙහි කරලා කරලා කරලා මේ ඉන ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. ඉඳගෙන ඉන්න එක දැනෙනවයි කියලා මෙනෙහි කරනවා. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණ කියනවා දකුණ කියලා මෙනෙහි කරනවා. ඇවිදින බව දන්න එක දැන ගන්නවා. මේක හොඳට පුරුදු කරාට පස්සේ යෝගාවචරයට එන අරමුණු අඩු කරලා සතිය වැඩි කරාට පස්සේ හැම අරමුණක්ම සතියට යට වෙලයි ඇතුළට යන්නේ. අරමුණු රාශියක් එනවා සතිය නැතුව කිව්වොත් ඒ යෝගාවචරය හපන්න නැතුව ගොඩ ගොඩ ගාලා බත් ගිලින යෝගාවචරයක් වගේ යෝගාවචරයෙන් බුබ්බඩේක් වගේ දිරවන්නේ නැහැ. හපන්නේත් නැහැ, කෙල මිශ්‍ර වෙන්නේත් නැහැ. හොඳට බත් පිළක් අරගෙන හොඳට හපලා කෙලත් එක්ක මිශ්‍ර කරලා ගිලිනවනම් කවදාවත් දිවෙඩියව හැදෙන්න බෑ. ඒ නිසා ගාන්ධිතුමා කියලා තිනවා දිවෙඩියාව කටෙන්ම නතර කරන්න පුළුවන් හොඳට හපන්න. හොඳට කෙල මිශ්‍ර වෙන්න අරින්න. එතකොට පිෂ්ඨ ධාතුව එතනම දිරවලා ඉවරයි. පිෂ්ඨ ධාතුව ආව සුක්‍රෝස් හැදුනත් මුඛයේදී නතර කරන්න පුළුවන්. මේක මොකාද වගේ කාගෙන කාගෙන යන්න පටන් අරගත්තාම චීනදී හපලා කෙල මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව ඒක තමයි අසතියෙන් යුක්ත වරමුණු රාශියක් ඇඟට දාගත්තොත් එකම අරමුණකවත් අපට අගමුල තෝරගන්න හම්බ වෙන්නේ ඊට පස්සේ ඒක දිරව ගන්න බැරුව යනවා. හරියට පොඩි දරුවෙකුට හයි ප්‍රෝටීන් ආහාර දුන්නා වගේ. නමුත් සතිය වැඩි කරලා අරමුණු අඩු කරොත් දවසක එනේන අරමුණ මේ කායනුපස්සනාව ගැන මම මේ මතක් කරන්නේ සතියට යට කරාට පස්සේ අපේ හිත ආඩ්‍ය වෙනවා. අපේ හිතට එනවා අදිෂ්ඨාන ශක්තියක් දැන් නම් එන එන ආස්වාසය මෙනෙහි කරන්න පුළුවන්. එන එන ප්‍රස්වාසය මෙනෙහි කරන්න පුළුවන්. එතකොට සක්මණට ගියාට පස්සේ තාවම දකුණ මෙනෙහි කරන්න පුළුවන් කියලා ඒන ආඩ්‍ය தત્ත්වයේ තුල සම්පත්‍තිකර සත්‍යයේ තුල පිරිච්ච தત્ත්වයේ තුල තේරුම් ගන්න පුළුවන් මේ මූල කර්මත්තානේ මෙනෙහි කරන නැත්නම් මේ කායන පස්සම මෙනෙහි කරනකොට සද්ද නැතුව නෙවෙයි සද්ද පසුබිමේ තියෙනවා. මුලින් මුලින් එක ගණන් ගන්න නැතුව අරමුණ පිටවන්නේ මූල කර්මත්තාන. පහුවෙනකොට තේිනවා මේ මූල කර්මත්තානේ සතිය පිහිටුවන ගමන් පසුබිමේ හිතවිලි තියෙන බව දැනගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පසුබිමේ සද්ද තියෙන බව දැනගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මැරෙලා නැහැ කංගී අතර මෙතන නලියන කම්පන චංචල ගති වේදනා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒකට යාගේ හිත ආඩ්‍යයි. මූල කර්මත්තානත් එක්ක ඇසුර වැඩි. ඒ අතරමැද සද්දයකට, වේදනාවට, හිතවිල්ලකට ගියාට ඉක්මනට කියන්නේ සතිය ගන්නයි කියලා. සතියේ තියේදී අරමුණු දෙක තුනක් පැත්තෙන් පැත්තේ හෝ එකක් පිටිපස්සේ එකක් තියාන බලන්න පුළුවන්. මෙන්න මෙහෙම ගියාට පස්සේ තමයි ටිකෙන් ටික වේදනාව හඳුනාගෙන හිත ආඩ්‍ය වෙච්ච හිත අරමුණු දාස භාවයෙන් පාවිච්චි කරන අතර අශික්ෂිත හිත අරමුණු වලට යට වෙනවා. අන්න මේ මට්ටමට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට කැම ටිකක් කන ගමන. කැම කනවයි කියලා කියන්නේ ලිංගික ක්‍රියාවලිය නැතුණාම වැඩිම ආස්වාදය ලැබෙන දේ. ඒ නිසා කණ්ඩ ගියාම අපිට හැඟුම් උදාහරණ අපි. කනකොට හොඳට සතියෙන් ආහාරටි ගන්න පුළුවන් වෙන්නේ මේ කයන පස්සම දිනු කරාට පස්සේ. ඊට පස්සේ ගඳ සුවඳක් විඳින වෙලාවක බොහොම අමාරු වෙලඳ පස්සේ සද්දය අල්ලන්න පුළුවන්. අවසානයේ තමයි දකින දකින වෙලාවේ දකින්නවා පෙනෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. අන්න එතකොට තේරෙනවා දවස පුරා මේ විඥාණය චක්ක විඥාණයෙන් සෝත විඥාණය සෝත විඥාණයෙන් ගාහන විඥාණයෙන් මේ පණින පැනිල්ල කොච්චර වේගද කියනවනම් අන්ධකාරයේ ගිනි බලලක් හරකෝනා වගේ දිගට පවතින ගතියක් තියෙනවා. මේ මෝහේ නැත්තම් කවදාකවත් මම ඇති වෙන්න බෑ. මේ මෝහේ නැත්තම් කාදා සංසාර දුකක් ඇති වෙන්න බෑ. මේ මෝහේ නැත්තම් මාන්නයක් ඇති වෙන්න බෑ. මේ මෝහේ නැත්තම් කාදාවත් මෙන්න මේ කුණු කන්දලයට ප්‍රේම කරන්න බෑ. ආත කරන්න බෑ. මේක නොදකින නිසා තමයි මට මේ කේල් ලැබරියක් ගත්තොත් කේල් කණක් ගත්තොත් මුල් ලැබරියෙම මට ඕනයි කියලා මේ කේල් කන පැත්තකදීදී මුල් ලැබරියට ප්‍රේම කරන්නේ ওই මෝඩකම තිබුණොත් විතරයි. මට අර දේම ඕනේ. අර කුට්ටියම ඕනේ කියලා. අර රටම ඕනේ මට. අර ಜಾති ඕනේ කියලා මරාගෙන මැරෙන්නේ මේ දේවල් ඔක්කොම සමාන බව දන්නේ මේ කෑල්ලම තියෙන්න ඕන. දත් බෙහෙත් කියලා බෑ මට සිග්නල් ඕනේ. සිග්නල් නැත්තම් බෑ. ඕ. සිගරට් බෑ. බ්‍රිස්ටල් ඕනේ. සෙරෙප්පු බෑ බාට ඕනේ. මේ ගම්බල් ඔගේ ගල්වල කියලා බෑනේ බාට දෙයක් දෙන්න කියලා කියන්නේ. සෙරෙප්පු இல்லන්නේ. මොකද මේ කම්පැනි මූට අන්දලා ඉවරයි. සෙරෙප්පු නම් බාට. බාට නම් සෙරෙප්පු. ඉතින් ඌ බාට දෙයක් දෙන්නේ කියනවා. ඒ දෙයට යොමු කරවලා නම කියලාම ඉල්ලන්න අපේ බඩු වලට හොර බඩු තියෙන නිසා නම කියලාම ඉල්ලන්න කියලා අපිට මේ අන්දලා තියෙන ඇඳිල්ලෙන් අපි මොන්න තරම් මේ කුට්ටි රතේ පහදා ගන්න යනවද කියනවා කොයි සෙරෙප්පු සෙරෙප්පු තමයි කෝකේ කන්න දෙයක්වත් නැහැ. එහෙම එකක් බෑ. එතකොට කිසිම කෙනෙකුට පොහසත්කමක් සුඛෝපභෝගීත්වයක් පාරිභෝගිකත්වයට යන්න බෑනේ. සපත්තු බෑ කික්ස් තියෙනවා. අපේ දරුවෝ අපි නිකන් ওই පඤ්ඤාවක් නැහැ. අපි කික්ස් සපත්තු දාලා දෙනවා. ඉතින් මේ කවුද මේකෙන් දිරන්නේ? මේ মালටිනේෂනල් කම්පැනි අවුරුදු 20කට කලින් අපිට කොක්ක දාලා ඉවරයි. ඊගාට මේ මෝඩේ අදින්නේ මේ ලණුවේ, නාස්රණුවේ. මේ සෙල්ලම කරලා තියෙන්නේ මොකද මේ මේ කුට්ටි කඩා ගන්න හදනවා. මේ හැම තැනම තියෙන මේ ඒකාකාරී ගතිය, manussකම කොයි දේත් පටවිය ආපෝ තේජෝ වායෝ කිව්වොත් එහෙම මේ සුපර් මාකට් එකට ගිහිල්ලා ඕම්බෙන් යන්නේ අද. මේ සුපර් මාකට් ගියාම එක නිෂ්පාදනයේ 20ක් විතර තියෙනවා. එහෙනම් ඒකේ මේ 20න් කෝකද තෝරන්නේ කියන එක ප්‍රශ්නේ ඉස්සර බඩු නැතුව තිබ්බේ. දැන් එක තැනකට ගියාට පස්සේ තෝරන ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩින් මහත්තයා ඉන්නකොට කියනවා දැන් ඉන්ෆ්ලුවෙන්සර් රෝගේ නෑ එෆ්ලුවෙන්සර් රෝගේ තියෙන දැන්. එෆ්ලුවෙන්සර් හැම කෙනාටම හැකියාව දෙනවා බඩු ඕන දෙයක් තියෙනවා. එක එක කම්පැනි ඇවිල්ලා උඩ පැන පැන කියනවා මගේ එක ගනින් මගේ එක ගනින් කියලා. ඉතින් අපිත් ඒ කම්පැනි වල නම් කියාගෙන අසවල් බඩුයි අපි පාවිච්චි කරන අසවල් කාර්යයක් මයි ළඟ තියෙන අසවල් ගියක් අපි ළඟ තියෙන කියලා මේ නටන නැටිල දිහා බලනකොට මේ විඥානය එකක්වත් මායි කරලා නෙවෙයි එකින් එකට පණින්නේ. පණින්නේ කිසිම පදනමක් නැතුව පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ. ඒකට නම් නිස්සාරණ වනේ টොප්. මොකද නිතරම රිලව් ඉන්නවා. වඳුරොත් තියෙනවා. බලන්න පුළුවන් උන්ගේ චාරයක් නෑ. ওই වඳුරා නෙමෙයි බලන්න කියන්නේ බුදුහාම පිස්සු ඇදිච්ච එකේ. ඊට හපන් අපේ හිත. අන්නේම පණින හිතේ පැවැත්මක් තිබුණොත් විතරයි ස්පර්ශයක් ඇති වෙන්නේ. පැවැත්ම නැතුව එනේන සැරේ මෙනෙහි කරන්න ගත්තොත් වෙන දේ අපි විනාඩි දෙක තුනක් කරන් සාකච්ඡා කරලා බලමු. ස්පර්ශය සහ උච්චන්න ආසන්න අරමුණක් නිරීක්ෂණය කරන්න ගියාම මොකද වෙන්නේ කියලා. අපි මේ වගේ මධ්‍යස්ථානට ආවට පස්සේ මූලික කමටහන් දීලා කියනවා. ගෙදර තියෙන ඔක්කොම අමතක කරලා සීලයක පිළිහිట్లా සුදු ඇඳගෙන මේ දින දානයක් වළඳලා මේ කටයුතු කරලා හිත අලුත් කරගන්නයි කියන්නේ. ගෙදරතොර හිටියොත් අපිට අර පුරුදු තැන කවදාකවත් හිත අලුත් වෙන්නේ නැහැ. ඒක මේ පරණ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් හොදලා ලිඳක් බවට හෝ බොන වතුර බවට පත් කරන්න බෑ. ඒක අසුචි. හොදලා හදන්න බෑ. ඒ කියන්නේ එහෙම එකක්. මොන මෙතෙන් ආවයි කියලා කියමු. මෙහෙම ඉඳගෙන කටයුතු කරන්න කියනවා දැන් ඇත් එක වහගන්න. ඇහින් වෙන ගණදුන පුළුවන් තරම් අඩු කරලා දාගන්න. සද්ද නැති විදියකට නැත්තම් සද්ද ගණන් ගන්නත් එපා. නාසයෙන් දිවෙන් අරමුණු ගන්නවා. කයට විතරක් හිත යොදලා එහෙම නැත්නම් අමාරු ඇහෙන් එන රූප බැලිල්ල අපි පොඩ්ඩක් පැත්තක තියමු. සද්ද ඇහිල්ල පැත්තක තියමු. ගන්ධ රස පැත්තක. පහසට විතරක් හිත තියාගන්න. මේ හිත දුර්වල නිසා ඉඳලා ඉඳලා ඉඳලා අපි හිතුවම ගමු අපි මේ ඉන්න ඉරියව්ව දැක්කා. ඉන්න ඉරියව්වට මම දැන් මෙතන කියලා හිත ගත්තා. ඕකට තමයි සතිය කියන්නේ කියලා අවබෝධ කරගත්තා. ඒක සඳහා ඉබේ ඉන්නේ හිත ප්‍රයත්නින්ම ගන්න ඕනේ බව තීරුම් ගත්තා. මේකට අප්‍රමාද වෙන්න ඕන කියලා ගොඩාක් බනහලා බනහලා කායට හිත ගත්තයි කියලා හිතමු. එක්ක මේ ඉන්නේ ඉරියව්වට හෝ නැත්නම් ආස්වාද ප්‍රසවාසයට මේ මේ මං කරන කතාවට ආස්වාද ප්‍රසවාසය ටිකක් වඩා හොඳයි. දැන් මේ ආස්වාද ප්‍රසවාසය ගත්තට පස්සේ දිගින් දිගටම ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්වන්න පුළුවන් තත්වයේ කියන්නේ ඔක්කොටම පුළුවන් එකක් නෙවෙයි. කලාතුරකින් කෙනෙකුට පුළුවන් වෙන්නේ. අන්න එහෙම බැලුවොත් විතරක් සරුවචනාංශය සඳහන් කරනවා ආස්වාද ප්‍රසවාසයේ විපරිණාමය දකින්න පුළුවන්. මොකද ඒක දිගට යා බලබලා ඉන්නකොට එයා එන්නේ එන්නේ එන්නේ මොකද වෙන්නේ? ඒකට විපරිණාමය කියනවා උත්වා භවතා කියලා කියනවා අනඤ්‍යතා කියලා කියනවා අනිත්‍යතා කියලා කියනවා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක දැක ගන්නා සුළුව හුස්ම දිහාම හිතේ වදා. ඉතින් අමාරුයි. මොකද සද්ද වේදනා හිතුන නිසා කරදර වෙනවනේ. නමුත් අපි හිතමු යම් දක්ෂ යෝගාවචරේ එක දිගටම හුස්මම විනාඩි දෙක තුනක් හතරක් පහක් බලන්න පුරුදු නැහැ කියලා. මිනිහක පුරුදු වෙනකොට ඒ යෝගාවචරයාගේ මේ පුරුද්ද නිසා හිතේ ඉස්පාසුවක් එනවා. හිත ඇතුළට නැමෙන ගතියක් එනවා. කයේ දරතිය අඩු වෙන ගතියක් එන අතර ඒ සියල්ලගේම සංප්‍රයුක්ත ප්‍රතිපලයක් වශයෙන් හුස්ම මධ්‍යස්ත වෙනවා. අර ගොරෝසුට හොස් හොස් කගා ගිය හුස්ම මධ්‍යස්ත භාවයට එනවා. ඉතින් එතෙන්ට එනකම්ම කියනවා සද්ද වේදනා හිතුලි පිටු දකීම සඳහා එනකොට ආස්වාසිය ආස්වාසිය කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාසිය ප්‍රස්වාසිය කියලා මෙනෙහි කරන්න. හිතවිලි වැඩි නම් ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය කියලා තුන් හතර දරන් මෙනෙහි කරන්න. ප්‍රස්වාසිය ප්‍රස්වාසිය ප්‍රස්වාසියෙන් දහෙලනවා හෙලනවා හෙලනවා. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා මෙනෙහි කරනකොට ඔන්න අපි හිතමු මාරු කරගත්තා. දැන් මේ යෝගාවචරය ආර මධ්‍යස්ත මට්ටමට ආස්වාස ප්‍රසවාස එනේ නේක දකින්න. එහෙම නැත්නම් විශ්වාසයක් ඇති කර ගන්නවා ඉස්සරහට එන ආස්වාසයත් මට දැක්කයි ප්‍රසවාසයක් දැක්කයි. මෙන්න මේ ඇති වෙන විශ්වාසය තුල මේ ඇතුළට නැමීම තුල ඉස්පාසුව තුල මේ ආස්වාස ප්‍රසේ තව සියුම් වෙනවා. තව සියුම් වෙනකොට මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. මෙනෙහි කරන්න ඕනේ දැන් ආස්වාද ප්‍රසාද දෙක කීකරුයි. මෙන්න මේ සියුම් භාවයේ අතිසූක්ෂම භාවයට යනකොට මේ දැනි දැනි තිබුණ මේ ස්පර්ශ කරපු ආස්වාද ප්‍රසවාස ස්පර්ශ කරන්න බැරි තැනට යන බව දැන් අද අපි ධර්ම සාකච්ඡාවේදී දැක්කනේ මේ ස්පර්ශ කරපු ගොරෝසුට ස්පර්ශ කරපු ආස්වාසය මධ්‍යස්ථව ස්පර්ශ කරපු ආස්වාසය සූක්ෂම ස්පර්ශ කරපු ආස්වාසය ස්පර්ශ නොකරන තැනකට යනවා එතකොට ගුරුසු දිවිනික මැද වෙලා සියුම් වෙලා නැති වෙලා යනකොට ඕනම කෙනෙක් හිතන්නේ සාමාන්‍ය තර්කයෙන් දැන් හුස්ම ගන්නෑ. දැන් හුස්ම නැති වෙලා ඉන්නේ. ඉතින් එමනම් මැරෙන්න බෑ. මොකද හුස්ම ගත්තා නම් විනාඩි 7යි වැඩිම ඉන්න පුළුවන්. විනාඩි 7කට වැඩි ඉන්න බෑ. වතුර නැතුව දවස් 7යි ඉන්න පුළුවන්. කෑම නැතුව මාස 7යි ඉන්න පුළුවන්. ඉතින් හුස්ම ගන්න නැතුව මෙහාට ඉන්න පුළුවන්. එතකොට වෙන්නේ හුස්ම තිබුණට කායනුපස්සනාවෙම හිත තියෙන්නේ. කායේ සංවේදී භාවයේ. එතින් ගියාම හුස්ම ගන්න දිනවත් වෙනවා. විඥානයත් එතනමයි. දැන් සතිය එතනේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ එතකොට පේනවා මේක දිහා යන්නේන ගමන් බැලුවනම් වෙනේව බලන ගමන් රූප ශබ්ද ගන්නවා ස්පර්ශ ස්පර්ශ ගන්නවා නමුත් ඒ සඳහාම සතිය යොදලා අප්‍රමාදීව බැලුවොත් ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනටපත් කරන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාද වුණොත් ස්පර්ශෝ ස්පර්ශ කරනවා. අප්‍රමාද වෙන්න වෙන්න ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යනවා. ස්පර්ශ කරන තා කෙලස් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අරමුණක් ඇති තාක්කල් නිමිත්තක් ඇති තාක්කල් වේදනාවක් ඇති තාක්කල් සංඥාවක් ඇති තාක්කල් සංස්කාරයක් ඇති තාක්කල් කෙලස් තියෙනවා. ප්‍රකාශ කරන්න වෙන විදියකට අනිත් පැත්තෙන් සනිමිත්තා වික්කවේ අපපජ්ජති පාපක අකුසල ධම්මා නො අනිමිත්තා මහන්නේ උපදින තා කෙලෙස උපදින නිමිත්තක් ඇතුව සවේදනා වික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අවේදනා වේදනාවක් සහිතමයි මහන්නේ කෙලෙස උපදින වේදනාවක් නැතුව නෙවෙයි සනිමිත්තා වික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අනිමිත්තා නිමිත්තක් ඇතුවමයි කෙලෙස උපදින්නේ සසංකාරා භික්කවේ උපජ්ජති පාපකා කුසල දමනෝ අසංකාරා. එනිසා නිමිත්ත තියෙන තාක්කල් වේදනාවක් තියෙන තාක්කල් සංඥා තියෙන තාක්කල් සංස්කාර තියෙන තාක්කල් කෙලෙස්. ඊට පස්සේ බුදුරජාණන් කියනවා තස්මින් යේව රූපේ නිරුද්ධේ තං කෙලෙසන් නිරුද්ධති. ඒ දැකපු රූපය නිමිත්ත වේවා වේදනාව වශයෙන් වේවා ඒක ගෙවුණා නම් එතන කෙලෙස් නැහැ. එකෙන් අඟවපු කෙලෙස් නැති වුණා. යමක් වින්දනම් බලබලා ඉනකොට විඳ ගන්න බැරි තැනටපත් වුණා විඳ ගන්න බැරි තත්ත්වයටපත් වෙනකොට විඳිනකොට තුන කෙලෙසේ නැති වුණා. යමක් හඳුනා ගන්න පුළුවන් වෙලාවයි යම් කෙලෙසයක් තියෙනවා නම් හඳුනා ගන්න බැරි තත්ත්වයට යනකොට ඒ අදාළ කෙලෙසේ නැති වෙනවා. මේක නිසා තටමන් නැතුව දඟලන්න නැතුව බය වෙන්නේ නැතුව සංස්කාර නොකර ඉන්නවනම් සංස්කාර කරන වෙලාවේ තියෙන කෙලෙස් නැති වෙනවා. ඒක නිසා මේ දැක දැක දන දන දැකපු ආස්වාස ප්‍රසආසය ඕනම් පිම්බීම හැකිලිම කියලාත් ඕකත් දැම්මට කමන්නේ ගෙවි ගෙවි යනකොට මේ වෙන්නේ කෙලස් ගෙවීමක් වෙන්නේ ප්‍රතිපත්තිය වැඩිවීමක් මේක අහම්බයක් නෙවෙයි ප්‍රයත්නයක ප්‍රතිඵලයක් කියලා ඒ යෝගාවචරය ඒකට අනුග්‍රහ කරනවා නම් ඒක ප්‍රමෝදයක් කරගන්නවා නම් ඒක සති සම්පජඤ්ඤය කියා ගන්නවා නම් ප්‍රීතියක් සුඛයක් පස්සද්ධියක් බවට පත් කරගන්නවා නම් එයා දන්නවා අනුග්‍රහ කරන්න ඕනේ මොකටද කියලා කමඨාන සුද්ධ වෙන්න කොයි කොනටද කියලා එන්න එන්න එන්න යනකොට ස්පර්ශ කරපු ස්පර්ශෝ ස්පර්ශ නොකර තැනකට යනවා. එතකොට අදාළ කෙලෙසේ සමානව ගෙවිලා. ඊට පස්සේ රූපයක් දිහා බලලා ඒ රූපයේ තියෙන මතක සටහන් නිමිති ගන්න ගතිය ව්‍යංජන අනුව්‍යංජන දේශ පුට්ටෙක් වගේ බලන්න ඉන්න පුළුවන් නේද? දැක්කට නොදැක්කසේ බලන් ඉන්න පුළුවන්. ඔකේ ලකුණු ගන්න නැතුව මතක තියා ගන්න නැතුව සටහන් කරන්න නැතුව නිමිති ගන්න නැතුව ඒ කෙලෙසෙන් ඒ රූපේ දැකීමෙන් උපදින්න පුළුවන් කෙලෙස් එතනින්ම ඉවරයි. ඉතින් මේ කටයුත්ත රූපේ කරන්න බැරි නිසායි නැත්නම් ඒක සංකීර්ණ නිසායි ਸਰවචනanse මේ කයට සම්බන්ධ කරලා පෙන්වන්නේ. ඉතින් ඒක දැන් ওই නිසන්වණෙන් එළියට යන්න ඉස්සෙල්ලා මං හිතුවේ මේක කොහොමඩක්වත් කාටවත් කියන්නත් බෑ. මෙව කරන්නෙත් නෑ. මේක අමාරුයි ඇත්තටම හිතා ගන්න බැරි වෙයි කියලා. නමුත් මම ඔය ඔය නුගේ කොට මැටි අම්බලම හන්දියේ එතෙන් ගිහිල්ලා මේට වැඩි 200ක් 300ක් සෙනග හිටියා. නිකන් ලාවට වගේ මේක කියන්න පටන් ගත්තාම හිතා ගන්න බැරි දරුවෝ හදන කුස්සිය අම්බලා පට පට ගාලා ඉන්න පටන් ගත්තා මම ඕක කරලා තියෙනවා සාංශ මට වෙලා තියෙනවා සාංශ මෙහෙමයි මෙහෙමයි කියලා මට හිතා ගන්න බැරි වුණා මේ අරණ්‍ය වාසී භික්ෂුවක් මම කවදාකවත් හිතුවේ නෑ කුස්සිය අම්මලාට මේක කරන්න පුළුවන් වෙයි කියලා. දරුවන් හදන අම්මලාට මේ মালටි ටාස්කින් කරන හැට කරන්න පුළුවන් වෙයි කියලා. බැලින්නම් අපි පරාදයි. අරණ්‍ය වාසී ඉන්න හාමුදුරුව මොනවද කරන්නේ කියලා හිතෙන. මෙච්චර වගකීම් සහිත අමුදරුවන් රකින මිනිස්සු මේක කරනවා. හරියට ඒකට කතා කරලා බැලුවොත් ඒ මිනිසුන්ට රජසැපක් ලැබුණා වගේ සන්තෝෂෙන් කතා කරන මම ඇවිල්ලා කිව්වා කේමානන්ද ස්වාමීන් වහන්සේට ওই ගෑනුන්ට බැන්නට ස්වාමීන් වහන්සේ පුදුමාකාර જાතියක් කියලා. ඊට පස්සේ ගොම්බ පරිස්සම්යන් කොළඹ ගිහිල්ලා ආවා කරන ගමන් පස්සේ මම අඬ ගන්න ගියා. යන්න බෑ ස්වාමීන්ට යන්න බෑ කියලා ආසනේ වාඩි කරලා දවසක් තියලා වෙන්නවා අහන ප්‍රශ්න ටික බලන්න ස්වාමීන් වහන්සේ මුන්ට කොච්චර ඕනකමක් තියනවද කියලා ඊට පස්සේ කොච්චර අත්දැකීම් තියනවද කියලා හරියට කාරණාව කිව්වොත් ඒ ටික තමයි මේ ඇමරිකාදී මන් දැකේ පොඩි උන්ටක් තියෙනවා ඒක. ඒ පොඩි උන්ට හරියට කාරණා නිවන් කතා කරන්න යන්න එපා. මෙන්න මේකයි කිසිම පටලවිල්ලක් නැතුව තේරුම් ගන්න පුළුවන්. අමාරුම જાතිය තමයි හාමුදුරුවෝ. මොන જાති මෑණිවරුත් එච්චරයි. කවදාවත් තේරුම් ගන්න නැහැ. සමාවෙන් දන්නේ මාත් ආමුතු කෙනෙක්. තේරුම් ගන්නෙම නැති જાතිය මේක බූදලියට බාරගත්ත කට්ටිය. ඒගොල්ලෝ කියනවා එහෙම කොහෙද ඒගොල්ලෝ පැවිදිලත් නැහැ, උපසම්පද වෙලත් නැහැ. අපේ ඊට රාමජනිකයිත් නෙවෙයි උපසම්පද වෙලා තියෙනවා. ඕගොල්ලන්ට නිවන් ලබන්න බෑ. අපි තමයි අයිතිකාරෝ කියලා. නමුත් මේ කාරණා ස්පර්ශෝ ස්පර්ශ නොකරන භවයේ ඥාන ප්‍රතිමකමක් නැහැ. ශිල්පයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. එන්නේ එන්නේ කෙලෙස් කැපෙන බව දන්නවනම් නිමිත්ත අනිමිත්ත වෙනකොට ස්පර්ශ ස්පර්ශ නොකරනකොට කෙලස් කැපෙන බව දන්නවනම් අපිට රත් වෙච්ච බටර් පිහියකින් බටර් කෑල්ලක් කපනවා වගේ සියලු කෙලස් කපන්න පුළුවන්. සියලු මෝහ පටල කපන්න පුළුවන්. ඒ තියේදී තමයි මේ සාති වගේ භික්ෂුන් වහන්සේලා නෑ නෑ විඥානේ එක දිගට යනවා. අපි කොහොම හරි සැප හොයන්න ඕනේ. අපි කොහොම හරි නමක් උපයන්න ඕනේ. මෙන්න මේ හරුපෙත් එක නම් කරන්න බෑ. ඒකත් එක්ක මේක කරන්න බෑ. ඒ නිසා ස්පර්ශය ස්පර්ශ කරන්න දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ස්පර්ශ කරාට පස්සේ ඒක මගේ නම්බුවකට මේක මමය මේක මගේය මේක මගේ ආත්මය කරගත්තනම් සමාන කෙලස් කන්දක් තමන්ගේ account එකට බැර වෙනවා. භාවනා කරගෙන යනකොට කහ පාටක් වෙයි. ඉතින් කහ පාට හරියදී උච්ච මොකද්ද ඒක කියන්න තියෙන්නේ. ඕක කොලේක ලියාගෙන ගිහිල්ලා එහෙට කාගෙන් හරි අහනවා ස්වාමීන් කහ පාට දැක්කොත්ද හොඳ නිල් පාට දැක්කොත්ද හොඳ. ඉස්සෙල්ල කහ පාට දැකලා පස්සේ නිල් පාට දැක්කොත් මොකද කියන්නේ? නැත්නම් ඉස්සෙල්ල නිල් පාට දැකලා පස්සේ කහ පාට දැක්කොත් කියන්නේ කොච්චරක් මේක අල්ලලා තියෙනද බලන්න කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ රූපේ ගෙවම් කරනකොට එන්නේ රූප සංඥාව අල්ලගෙන ඉතින් තොරංගා. ඒ ධර්මතම අපි මොකක් හරි අල්ලගෙන පැවැත්මක් ගන්නයි හදන්නේ. කොහොමක් හරි අල්ලගෙන නිමිත්තක් ගන්න හදනවා. මොකක් හරි අල්ලගෙන අනුව්‍යඤ්ජනයක් ගන්න හදනවා. මොකක් හරි අල්ලගෙන අංග ප්‍රත්‍යංග හොයන්න හදාගෙන ඒක තමන්ගේ මාන්නේ වඩා ගන්න, සක්කාය දිට්ඨිය වඩා ගන්න, තෘෂ්ණාව වඩා ගන්න බංගොලොත් ප්‍රයත්නයක් කරනවා. මම මේ බණින්නේ දොස් කියන්නේ දක්ෂ යෝගාවචරයට. බංගොලොත් කවදාවත් බෑ. ඔක පරදින සටනක් හොඳම දේ බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට දැකපො දෙයි නොදැක්කා වගේ හිටපාන. ඇහිච්ච දේ නැවුණා වගේ හිටපහන්. දැනෙච්ච දේ නොදැන්න වගේ හිටපහන්. මුලී කල්පනා තිබුණාට බොබ්බඩේක් වගේ, බෝඩේක් වගේ, එළ දෙනක් වගේ හිටපහන්. පණ තියෙනනේ මරණයක් වගේ හිටපහන්. ඉතින් මේකට බුදුහාමුදුර බණින්ද වටිනවනේ අප්පා මෙච්චර පණ තියෙන උන්ට කියනකොට මිනිහක් වගේ හිටපන් කියන්නේ ගියාම ඒක අවමංගල්‍ය ගතිය පේනවනේ. ඉතින් එතකොට එහෙනම් කීයද හැකිනේ ස්පර්ශය නැති කරන එක හරහන නිවන දිනේ අංශභාග හැදෙනකොට භාගයක් නිවන් දැකලයි කියලා. ඇයි ඒ භාගෙන් එන්නේ නැහනේ? ඉතින් අඬන මිනිහා අඬන්නේ අංශභාගේ වේදනාව නැති පැත්ත ගැන හිතලාද තීර පැත්ත කියන දේ හිතලා බලන්න. වේදනාවක් නැති වෙච්චාම පුදුම ඇඬිල්ලක් කරනවා අයියෝ මේ පැත්තෙන් කරදර ටික නැහනේ. අනේ දොස්තර මහත්තයෝ කොහොම හරි කරලා මට මේ පැත්තෙන් කරදරෙන්න හදලා දෙන්න. එදාට දොස්තරට බූදලේ හිතක් දෙනවා. ඒ නිසා මේ ස්පර්ශෝ නැති කරන්නේ ස්පර්ශෙ එන්න නොදී නෙවෙයි. ඇවිල්ල ඒකට නම්බුනාම දෙන්න එපා. වඳුනා ගන්න එපා. මේක මමයි කියන්න එපා. දැන් බුදුරජාණන්සේ මේක මම කියා ගන්න එපා මගේ කියන්න එපා කියලා. එම්.එස්. ෆර්නන්ඩ් කියනවා නම් මල්ලි බෙව ලස්සන බයිලා අල්ලගනිලා මගේ කියපල්ලා. දැන් තේරෙනවනේ බයිලා කියන්නේ මොකද්ද බණ කියන්නේ මොකද්ද කියලා. බණේදි කියන්නේ මම එනවා. රූපේ අල්ලගෙන ඔබ රූපේ ගෙවම් කරපන්. ඒ මොකටද? කාමයේ පිටු දැකීම සඳහා. කාමගුණ පිටු දකින්න අරණ්‍යයකට ගිහලා රූපයක් අල්ලගන්න කියනවා. ඒ රූපේ ගෙදර ගෙනියන්න නෙවෙයි. ඊට පස්සේ රූපෙත් ගෙවන් වුණාට පස්සේ රූප සංඥා එනවා. ඒක සද්ද වේදනා හිතවිලි ආලෝක සංඥා බර උණුසුම් කම්පන චංචල තෙමෙනවා වගේ පාවෙන ගොඩාක් දේවල් එනවා. ඒක ඇත්තටම සිලිලාරයක් තමයි. ඇත්තටම පොඩි උඩ සෙල්ලම් බඩක් හම්බුනා වගේ තමයි. නමුත් බුදුන් වහන්සේ කියලා දෙන මේක එනවා. ඒ කෑවට කමන්නේ. හැබැයි කනකොට රාත්තල් ගන්න කිරලා කාපන්. ටිකක් කාලා පස්සේ අතරපන්. ඊට පස්සේ ඒකත් අතහැරියට පස්සේ රූප මේ සංඥා හෝ ස්පර්ශ හෝ නොයනවා කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ආවට කතන්දර ගොතන්න එපා. ඒක අල්ලන්න ව්‍යංජන ව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. නිමිටි ගන්න එපා. නිමිටි කරන්න එපා. නිමිටි කරනවා කියන්නේම එන කෙලෙසේ යෝජනාව ඉස්තිර කරනවා. ඊට පස්සේ ඒක සබහසම්මතයි. එන දේ නිමිති ගන්න නැතුව ව්‍යංජන ගන්න නැතුව අනව්‍යංජන ගන්න නැතුව එහෙම නැත්නම් නාබිනාබදති නාබිනන්දති නාජ්ජෝ සතිත්‍ත්‍ති කියන විදිහට ඒකන වචන කතා කරන්න එපා. උට රිංග ගන්න එපා. ඕකගෙන ආඩම්බර වෙන්න එපා. ඔබ ඊගාවෙන් ඒක බලපන්. ඒකෙන් මේක ප්‍රතික්ෂේප කරපන්. කියලා මේ ස්පර්ශයෝ එනේන ස්පර්ශයට ඉඩ තියලා ගෙවිච්ච එක පිළිබඳව මතක තටහන් නැතුව ගිහිල්ලා ගිහිල්ලා දියුණු වෙච්ච දවසකට කෙටි කාලිනෝ කියනවනම් කියන්න තියෙන නිින්ද ගියා වගේ කියනවා. මට මොනවත් නොදෙනී ගියා මං හිතුවා දන්නෙත් නෑ ඉන්නවා දන්නෙත් නෑ නිින්දක් කියලා අපි නම දා. මොකද බබා දන්නේ නෑනේ භාෂාව. ස්පර්ශ ස්පර්ශ කරන්නේ හිත සැඟවිගෙන. ඉතින් ඒක අබැග්යක් මේ කලබලයක් වගේ තමයි තේරෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දිනලා උන්වහන්සේ පෙන්ලා තිනවා මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැතුව මැරෙන්නෙත් නැතුව නිින්ද යන්නෙත් නැතුව ක්ලාන්ත වෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් ඒ නිසා මේ ස්පර්ශයන් මත ආඩම්බරකම් පවත්වන ලෝකේ ඔබ ආඩම්බර වයන් ස්පර්ශෝ ස්පර්ශ දුක් කරන තැනපත් කළා රූප දැක්කට අන්දෙක් වගේ හිටපන් එහෙම නැත්නම් දැකීම පමණින් නැත කරපන් ඕක ගැන කතන්දර ලියන්න යන්න එපා ගොතන්න යන්න එපා ඒ දේ කරන්න පටන් අරගත්තොත් කොච්චර ස්පර්ශ ස්පර්ශ කරත් නිලුම්පතේ වතුර කඳුල වගේ ගෑවෙන්නේ තැර වෙන්නේ මේකට බුදුරජාණන් වහන්සේ ස්පර්ශ චෛසිකේටම කිලින් අදාළ එකක් නෙවෙයි උන්වහන්සේ ප්‍රතිපදා පෙන්නකොට මේ අපන්නක ප්‍රතිපදාව කියන එකක් කතා කරනවා. ඔය එන කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා මේකට කියනවා. මොනම දෙයකටත් විරුද්ධ වෙන්න එපා. කෙලස් කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා, පින් කියලා අල්ලන්නත් එපා. මේ වෙන්නේ හේතුඵල ධර්මයක්. අවිරුද්ධව හිටපන්. ඒසකට උඹ ඊගා චිත්තක්ෂණයට ෆුල් ෆ්‍රෙෂ්. අරකින් හිත නරක කරගෙන ඊගා වෙනකොට මුස්පේන්තු මූණ දාගෙන මූණ අට කරගෙන එන අරමුණට කණමැන්දුන් ගෑණි වගේ ඉන්නේ නැහැ. එනේන අරමුණට ප්‍රසන්නව ඉන්නේ මොකද? ගියේක ගියා. විරුද්ධ වෙන්නේ නැහැ. මේකට කියනවා සාමීච ප්‍රතිපන්න කියලා. මේකට කියනවා අරණ ප්‍රතිපදා කියලා. එනින දෙයට ලෑසි. මේක තමයි යෝගාවචරය කියන්නේ. මේක තමයි අප්‍රමාදයි කියන්නේ. මේ තමයි සතිය කියන්නේ. ඒ කියන්නේ සතිය දැන් අපිට ක්‍රියාදායාදයක් දෙන්න පටන් ගන්නවා. එනේන දෙයට තාම උද්‍යෝගයෙන් බලන ඉන්නවා. හැබැයි ඒකේ ලකුණක් තියාගන්නේ ඒක මගේ කියාගන්නේ මේ එම්.එස්. ෆර්නැන්ඩෝ වගේ මල්ලි මෙව අල්ලගන්නilla මගේ කියපල්ලා මේ ලස්සන බයිලා ඇත්තට මේ බව දන්නවනම් ඔය කොයි බයිලාවත් යන්න අරන එකයි තියෙන්නේ. ඒකට තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. ඒකට තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. ඒකට තමයි සාමීච ප්‍රතිපන්න, අරණ ප්‍රතිපදා. ඉතින් බුදුරජාණන්සේ හැම පැත්තෙම පෙන්නලා තියෙනවා මේ ස්පර්ශෝ නතර කරන එක නෙවෙයි ප්‍රතිපදාව කියන්නේ. ස්පර්ශෝ ස්පර්ශ කරාට ඕක ආඩම්බරයට ගන්න එපා. ඕක ලෝගුවක් කරන කරේ දා ගන්න එපා. ඔය යන එකට යන්න අරින්න. ඉතින් ගියාට පස්සේ ඒකනට ලැබෙන ආස්වාදය ආස්වාදේ කියන වචනේ වැරදි ලැබෙන ආනිසංසය තමයි ආතතියක් එන්නේ මේ ඇවිල්ලා ගියේ ජයග්‍රහණයක්ද පරාදයක්ද සුබ දෙයක්ද අසුබ දෙයක් නෙවෙයි ගියා විතරයි දන්නේ ඕනම වස්තුවක ජය පරාජය සැප දුක ලාභ ප්‍රයෝජන තියෙන්නේ ඇති වෙන නැම්මේ විතරයි යම් දෙයක උපාද අවස්ථාවේ සුබ අසුබ හරි වැරදි හොඳ නරක අෂ්ටෝක ධර්මේ තියෙනවා. ගෙවෙනකොට ඕනෙම අරමුණක විමුක්ති රසය විතරයි තියෙන්නේ. ඒකේ නෑ මේ සුභ අසුභ ඉතුරු වෙන්නේ හරි වැරදි ඉතුරු වෙන්නේ නෑ. හොඳ නරක ඉතුරු වෙන්නේ නෑ. ආයස යත ඉතුරු වෙන්නේ නෑ. තැප දුක ඉතුරු වෙන්නේ නෑ. ඒක නිසා ඇති වෙන නැම්ම බලන්න ගත්තොත් විශේෂයෙන්ම කියනවා නම් ඇති වෙන නැම්මේදී ආස්වාදය ඇති වුණොත් පමා වුණොත් ඒක නා සුභ අසුභ දකිනවා. හරි වැරදි දකිනවා. ලාභ සත්කාර දකිනවා. නමුත් එයා ඒකදී හොඳ අවදියෙන් හොඳ එලඹ සිටිකත්යෙන් ඉඳලා මේක නැති වෙන පැත්ත බැලුවොත් නැති වෙන හැමදේ ඒකම තියෙන නිරෝධ රසය. ක්ෂය වීම. වැහි වීම නිසා වේදනාව ස්පර්ශේ හටගන්ම සස්සතවාදී ගෙවම් කිරීම උච්ඡේදවාදී ඒ නිසා තමන්ට මේ ගෙවම් කරන පැත්ත දකින්න පුළුවන් වුණොත් අපි මේ හට ගැනීම සඳහා නැකත් බලන හැටි වස්තු රැස් කරන හැටි සංවිධානය කරන හැටි පෙළ ගස්වන හැටි විවස්ථා හදන හැටි නමුත් ගෙවුනට පස්සේ බලනකොට මොකද නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ මිත්‍යක් නටපු හැම තොවිලෙම ඔච්චරයි නිසා එන තොවිලේ ඒගොල්ලන්ට න්‍යාය පත්‍රයක් තියෙනවා වෙනදී හේතුඵල ධර්ම අනුව වෙයි තමන් අප්‍රමාදීව සතියෙන් බලන්න හිටියොත් මේ ස්පර්ශ පිළිබඳව නැත්නම් මේ තින්න සංගති භස්සෝ කියලා එකම අරමුණක් එකම ద్వාරයක එකම විඥාන දිගේ යන ගමන හිතින් හදාගත්ත බොරුවක් මිස අන්ධකාරේ කරකවන ගිනි පෙලෙල්ලක ගිනි රවුම දකින්න වගේ බොරුවක් මිස එහෙම දෙයක් නෑ ඒක නිසා නිමිත්තෙන් කායනුපසන නිමිත්තෙන් පටන් ගත්ත භාවනාව ඉවර වෙන්නේ අනිමිත්ත සමාධිය අනිමිත්ත සතියේ නිමිත්ත නැති කිරීම. ඒකට අපණිහිත කියලා කියනවා, ශුන්්‍යත කියලා කියනවා. නිමිති කරන්න පුළුවන් තැනින් පටන් අරගෙන හැම දෙයක්ම නිමිති ගන්න බැරි, ස්පර්ශ කරන්න බැරි තැනකටපත් කරන්න පුළුවන් නම් බුදුචාන්ස කියනවා මායයා මෝහණයටපත් කරන්න පුළුවන් කියලා. මායя අපිව අල්ලන්නේ මේක හටගන්න පැත්තේ සීලාරයක් ඇති කරලා අපිව බන්දලා. මේක සුබ දෙයක් උඹට දෙන්නම්, ලාභ දෙයක් උඹට දෙන්නම්, මනාප දෙයක් දෙන්නම් කියලා. මහරයට කියන්න පොඩ්ඩක් ඉඳලා ඔක යන පැත්ත බලන්නකෝ. සුබ දේ නැති වෙනකොට විමුක්ති රසය විතරයි. අසුබ දේ නැති වෙනකොට විමුක්ති රසය විතරයි. ලාභ දේ සත්කාර දේ මාය දෙනකොට කලබල වෙන්නේ බෑ. සැප දුන්නත් දුක දුන්නත් අපි පොඩ්ඩක් ඉන්නව හැරලා යනකම් බලන්න. හැරලා යනකොට පේන්න පටන් ගන්නවා. ඒ නිසා මාර ප්‍රමෝහන ක්‍රමයක් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ. ඇති වෙන දේ පිළිබඳව කලබල වෙලා අඩාවෝ ගාගෙන නැකත් බලාගෙන දන්නන්න එපා. ඉවර වුණාට පස්සේ බලන්න. සාමාන්‍ය මට දැකපු දෙයක් තමයි මම ඔය තියෙන මේ recreation halls ඉන්න මගුල් ගල් වලට දෙන ශාලාවල් තියෙන. එක එකනට මගුල් හයර මගුල් වලට දෙනවා මේ උත්සව ශාලා. අන්නේ උත්සව ශාලාවක එක දවසකට මගුල් ගෙවල් දෙක තුන තියෙනවා. ඉතින් ඒකෙදි මගුල පටන් ගන්න ඉස්සෙල්ලා මනමාලි මනමාලා නම් ඉන්නේ නැහැ. හැබැයි දෙවන මනමාලිලා ඔක්කොම එලා මල් ගහලා සරසලා සමමිතික කරගෙන දඟලන හැටි බලනකොට ලෝකේ సౌందර්යය පිළිබඳ ඩිග්‍රී කාර්යය. අම්මෝ එක සකස් කරන්න හැටි. දැන් මගුල් ගෙදර ඉවලා පිට වෙච්ච කාරා සීරම කඩලා කාඩ්බෝඩ් පෙට්ටිවල දාලා දැන් කොහෙද මේවා දාන්නේ? කුරුබල්දී කොහෙද තියෙන්නේ? විශාල ප්‍රශ්නේ අර මිච්ඡර ආසාවෙන් පය දෙකට ඉතලා හදපු දේ එක විනාඩියෙන් තල්ලු කරලා විනාශ කරලා යනවා යන. ඊගව කට්ටිය ආවම ආයෙ පටන් ගන්නවා සකස් කරන්න. ආයෙ මේක උපදාන. විනාඩි 15 විච උච්ච යොරිචි ගම මේක ආයෙ ඉවරයි. ආයෙ පටන් ගන්නවා. ඉතින් මේ ශාලාවට ඇස්කම් තියෙනවා නම් මේ අමණයින්ගේ තියෙන මේ පටන් ගන්නකොට තියෙන සිලිලාරයත් ඉවරුනාට පස්සේ ඒවා විනාශ කරන ප්‍රමාණයක් දිහා බලනකොට ඇස්කම් නැති නිසා නිවන් දැක ගන්න විදියක් නැහැ. මේ වගේ තමයි දවසට මගුල්ගේ දවල් 3-4කට යන මන මේ හැඩ වැඩ වෙන ගෑණියක්දී හරි පිළිමෙද්දී හරි බලන්න මොන්න තරම් රූපලාවන්‍ය දානවද කියලා. ඒකට කියන්නේ වැනිටි බෑග් කියලා. වචනේ ගැලපෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් පිරිමි ගාවක් තියෙනවනේ. ඒක විලිලෙච්ච නැති වැඩේ. ওই වැන්ඩි කතා ඇතුලේ ගෑනුත් එක්ක විතර රූපලාවන්‍ය මල්ල ඇතෙක් විතර බරක විතර පෙට්ටියක් තියෙන. ඔය යන යන තම උස්සගෙන යනවා. පිරිමි තමයි උස්සගෙන යන්නේ ඔබ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පිරිමින්ටත් වැන්ටි බෑග් තියෙනවා. ඉතින් ඒක උඩ කට්ටිය අහනවා ඇයි අපි ලස්සන වෙච්චාම නරකද? ඇයි හද්දෙයිනේ බුදුහාමුදුරු දිහා බලනකොට දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිත මහා පුරුෂයා මොනවද පාවිච්චි කරේ වැනිටි? පෙරකල පින විතරයි. ඒක වැස්සට තිබුණයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ওই වැනිටි බෑග් එක ගාගත්ත කෙනෙක් වැස්සට තිබුණොත් නම් බලුවමනයක් වාගේ. ඒක තෙමෙන්නේ නැතුව එයා කන්ඩිෂන් කරලා තියා හිටියොත් නම් තියෙනවා මොකද්ද ඔය හැඩයක්. නැත්තම් ඉවරයි. ඉතින් මේ දෙයට අපි ගන්න වෙහෙස මේක පොඩ්ඩක් ඇද වුණොත් එහෙම මේකට ගන්න දුක් පීඩා. ඊට පස්සේ ඒක නැති කරන්න ගියාම අපි මේක විනාශ කරන්න හැටි බුදුරජාණන් දෙපෙන්නවා කුමරු කුමරියන් වැලි සෙල්ලමක් කරනවා වගේ. උන් වැල්ලට ගියාම Taman හදන නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ බල බල බුදුම සන්තෝෂයක් කරනවා. දෙමාපිය වතින් එක කැඩුනොත් මැරෙන්න කෑ ගන්නවා. මං අද පුතේ ළඟේ කැඩුවා. මගේ වැලි මාලිගාව කැඩුවා කියලා මැරෙන්න කෑ ගන්නවා. නමුත් බුදුරජාණන්සේ කියනවා යම් හේකින් ඒ දරුවට එපා වෙලා වැලි සෙල්ලම ඉවරලා යනකොට ඕම කඩලා යනවා. ඒ සෙල්ලම වෙලාවෙ කැඩුවොත් නඩු තමයි. ඉතින් මේ වගේ පොඩි ගේමකට නැත්තම් මේ පොඩි මවාපෑමකට එහෙම නැත්නම් පොඩි රංගපෑමකට එහෙම නැත්නම් පොඩි අඳුහැරයකට අපි ගන්න දුක් පීඩා ටික දිහා බලනකොට අවසාන ඵලෙ වෙලා තියෙන දුක් පීඩා ටික විතරයි. ඉතින් සම ස්පර්ශය ස්පර්ශ කරනකොට ඕන කෙනෙකුට කරගන්න කියන එක ප්‍රශ්නයක් නෑ. ඇති වෙන හැටිත් බලපං නැති වෙන හැටිත් බලපං. ඒකේ අවසානේ තමයි දැක්ක දේ දැක්ක මතින් නැත කරපහුව ගැන කමෙන්ට්ස් දෙන්න යන්න එපා. ඔක විවේචන කරන්න යන්න එපා. ඕක ගැන කතන්දර ගොතන්න යන්න එපා. ඕකලන්ද ප්‍රබන්ධ හදන්න යන්න එපා. ඕක පිළිබඳ සාහිත්‍ය නිර්මාණ කරන්න යන්න එපා. කරලා ඒවා කියවන කියවන හැම එකම අකුසල් කරගන්න. බුද්ධ ජනසේ කියපේක සාහිත්‍යයක් තමයි. 84000ක් ධර්මස්කන්ධේ සාහිත්‍යයක් තමයි. ඒක පෙන්වන්නේ විමුක්ති රසය විතරයි. එච්චර ලස්සන සාහිත්‍ය මුළු ලෝකෙම නැහැ. එච්චර පිරිච්ච, එච්චර ව්‍යංජන අනු ව්‍යංජන ගලපිච්ච සාහිත්‍ය නෙමෙයි. විමුක්ති රසය විතරයි. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා ස්පර්ශයන්ට වෛර කරන්න එපා. ස්පර්ශයන්ට එන්න දෙන්න. මේ නිමිති ගන්න එපා. ව්‍යංජනන ව්‍යංජන ගන්න එපා. අංග ප්‍රත්‍යංග ගන්න එපා. අභිවදනය කරන්න එපා. අභි අජ්ජවසනේ රිංග ගන්න යන්නත් එපා අභිනන්දනය කරන්නත් යන්න එපා එතකොට ඒකේ නා පේන්නේ නම් කාලකන්නේ උස් පේන්තු කිසිම රතයක් දන්නේ නැති කෙනෙක් නමුත් ඒකේ නා විතරයි ඊගාව චිත්තක්ෂණයට නවමු ඊගාව චිත්තක්ෂණ පිපිච්ච ගතියක් විකසිත ගතියකින් මුණ දෙන්න පුළුවන් වෙන්නේ ඉස්සරහ චිත්තක්ෂණේ කුණුගන් දත්තාරේ ඉස්සරහ චිත්තක්ෂණයේ ඒ ගැම්ම මේ චිත්තක්ෂණයට ගන්න නැත්තම් ඒක ලපටි මනස කියලා කියන්නේ ඒකට කියනවා අහිංසක මනස කියලා අහිංසකා යෝ මුනයෝ යම් කිසි මුනිවරයෙක් ඉන්නවනම් අහිංසකා පපංචාබි රතෝ මගෝ යම් කිසි දෙයක් දැකලා ඒක ගැන ප්‍රපංච කරන එක මුර්ගේ අහිංසකයි මොනේ මුනිවරුන් වහන්සේලා අහිංසකයි මේ ගැන කතන්දර ගොතන්න ගත්තොත් ඉතින් මුර්ග තමයි ඉතින් අපි කවදද යමක් බලලා ඒතනින් නතර කරන්නේ අපි කවදද යමක් අහලා එතනින් එක නතර කරන්නේ. එතන බුදුන් ඉන්නවා. අපි මේ බලපු දේවල් දැකපු දේවල් ගැන අනුන්ට කියන යුගය තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි යුගය කියලා කියන්නේ. අපි ඉන්නේ එතන දැන්. ඕන තැනක වෙන ගුණ හර්පයක් දැන් රැයට කන්න ඉස්සලා අපිට ගන්න පුළුවන්. ඒක රැයට කන කෑමට දාව උම්මලකට ටිකක්. ඒ කෑමත් වැඩක් නැහැ අර කුණු හර්පේ බැලුවේ නැත්තම්. දැන් මේ කට්ටිය යන්නකම් ඉන්නේ මේ මිස් වෙච්ච නිවුස් බලන්න. පත්‍ර ටික එකතු කරලා තියාගෙන ගිය ගමන් වාඩි වෙලා රැයට කෑම එක දවසට දෙක තුනක් හරි කාලා අර පත්‍රේ බලපෙ නැත්තම් අර කුණු ටික වැටුනේ නැත්තම් මේක තම බර වෙන්නේ නැහැ. ඒ තරම්ම අපි ජීවත් වෙන්නේ කොහෙදෝ ඉන්න මාධ්‍ය වේදිකෙක් විසින් සකස් කරන ලද මෙනු එක. ඒ මිනිස්සු අවුරුදු 20කට කලින් සකස් කරලා තියෙන අපිට දෙන්න ලනුව මොකද්ද කියලා. ඒක නිසා ইনফෝමේෂන් ටෙක්නොලොජි එකකින් අයින් වෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙත පැමිණෙන ස්පර්ශය මතක් කරන්න යන්න එපා. ඒක වෙන්නේ හේතුඵල ධර්මයකට අනුව. ඒකෙන් කතන්දර ගොතන්නේ නැතුව ඒකෙන් අභිරමණය කරන තු ඉන්න පුළුවන් නම් රසාස්වාදය අඩු වෙනවා කියලා ලෝකයන්ම් බලින්න පුළුවන්. මම නැවතත් කියනවා ඊගාව චිත්තක්ෂණ අපි විකසිත වෙන්නේ විවෘත වෙන්නේ පරණ චිත්තක්ෂණේ කුණු කන්දල් තිබුණ නැති ධර්මයට. ඒක අමාරුයි. ඒක කාටවත් කියන්න බෑ. ඒක ඒ තරම් පහසු කියලා. නමුත් පැහැදිලි දර්ශනයක් තියෙන අවුරුදු 6 වෙනකන් අපි හිටියේ එතන. අපිට තිබුණේ මතක සටහන් ඒ කාලේ. දැන්වත් නැහැ. මොකද හේතුව ගත්ත දේ එතන දැම්මා. එනිසා ඕනේ ආතතියක් තියෙන කෙනෙක් පොඩි එකක් දිහා බලන්න. පොඩි එකාට මොන જાති කෙරුවක්වත් ආතතියක් දෙන්න බෑ. පොඩි එකා දිහා බලනකොට ඌ කියලා දෙන බුදුහාමුදුරන්ගේ බණ මොන මෝල්ලුද තොබි වයසට යන්න යන්න දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මේ ආතති කරනවද පොඩි උන්ගේ උලුවටත් දාන්න හදනවා පොඩි උන් ඔය බාලවඩු ගන්නෑ ඉතින් අපි එතන ඉඳලා ඇවිල්ලා දැන් මොකද කියන්නේ ඔච්චර අමාරුයි කියලා ඒ නිසා බටහිර විද්‍යාව කියන්නේ බටහිර මිනිස්සු කියන්නේ භාවනා කරනවා කියන්නේ නැවත ළමා මනසට යන්නේ අර කුණු කන්දලේ මකල මතින් යන්නේ ඉතින් ස්පර්ශෝ නැති කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ පුසන්ති පස්සා උපදින් පටිච්ච උඹේ තියෙන මේ ගොඩ ගන්න ගතිය මේ අරමුණු දඩමීම කරගෙන මම ආයනේ වඩන උපදි නැත්තම් ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ අන්න එතෙන් ගියාට පස්සේ වෙනවා මේ සංකර ලෝකේ දුස්සීලයන් අතර ජීවත් වෙන ගමන් තමන්ගේ චිත්ත ප්‍රවෘතිය ඒකෙන් කෙලස ගන්න නැතුව උපයා ගැනීම වැඩ පිළිවෙලට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙන්නේ. ඒක තමන් කරන්න ඕනේ. ඒ දේ අපි ඉස්සෙල්ලම කරන්නේ මූල කර්මස්ථානයේ වඩලා මූල කර්මස්ථානයේ සමු ගැනීම. 100%ක් සමගනන මේක ජයග්‍රහණයක් කරගත්තොත් එනේන අරමුණකින් කේත කතන්දර ගොතන්නේ නැතුව කෙලෙස් ඇති කරගෙන තත්ත්වෙට ගියාට පස්සේ බරපතලම ප්‍රශ්නයක් හිටින්නේ මේ Taman තීරුම් ගත්ත දේ තව කාටද තීරුම් කරන්න ගිය දවසේ හරි අමාරුක වැඩන මොන විදියෙන්වත් කරන්න බෑ ඒ නිසා බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ බණ නොකියන්න තීන්දුව කරා කොහොමද කියන්නේ මොකද මිනිස්සු වැඩිම ස්පර්ශ එකතු කරන්න හදනවා පස්සේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කරලා ගැලතිනවා. ඇස්වල දූවිලි අඩු જાතියක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. සමහරු මේක ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක මේ ලබාගත්ත මේ වටිනා බුද්ධ ඥානෙ නාස්ති වෙන්න දෙන්න එපා දෙන්නයි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරේ ප්‍රඥාවටත් වැඩිය කරුණාවයි. අපිට ඕන වෙනවා ඊට පස්සේ ප්‍රඥාවක්. ඇයි මෙච්චර මේ ලේසියට තියෙන දේ අපිට තේරුම් ගන්න බැරි තේරුම් ගන්න ඕනේ නැති නිසා. වෙන මොකක්වත් මේ හේතුවක් නෑ. ඒ නිසා ඒ ඡන්ද මූලකා සබ්බේ ධම. ඒකට ඇති කුසල ඡන්දේ පහළ වුණා නම් ධර්මයේ තියෙනවා. ඒක නැත්තම් ඉතින් ගැඹුරුයි අමාරුයි දැන් බෑ පස්සේ බෑ කිය කිය ඉන්න නිසා ඒ වෙන කුසල ඡන්දයක් එහෙම නැත්තම් ඒ දකින දකින්නේ පිළිබඳ කතා ගොතන්දර ගොතන් නැති ඒ නවම මනසක් මේ කරගෙන ගිය පාරෙම තව ඉදිරියට ඇති කරගන්න සීල කෙනාටම අද දවසේ ධර්ම දේශනාව ශක්තියක් ධෛර්යයක් බලයක් පාඩපත් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා